දැන් ඉතින් මම සපුරුදු පරිදි ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡාව පටන් ගමු කියලා. අවසරයි ස්වාමින් වහන්සේ. අද දින ලිඛිත ප්‍රශ්න 10ක් ලැබිලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. මම සක්මන් භාවනාවේදී පතුල ස්පර්ශය අත්විඳිමි. ටික වේලාවකින් සිත අරමුණක් නැති තත්වයට පත්වෙයි. එවිට සතියෙන් ඇවිදගෙන යමි. එවිට විටක සිතවිලි ඒමට උත්සාහ දරන බවක් හැඟේ. එවිට මම සිත දෙස බලමි. එවිට සිතවිලි පහව යයි. මම සිත දෙස බලාගෙන සක්මන් කිරීමට යොමු වෙයි. එය මට සතිමත් වීමට පහසුවකි. විටක සතිමත් බවත් සිත දෙස බලා සිටීමත් එකක් ලෙස හැඟේ. ඉදිරියට උපදෙස් පතමි. පර්යංක භාවනාව පර්යංකයට ගිය විට කයේ කම්පන චංචල ධාරා මතුවේ. පසුව ඒවා කෙරේ අවධානය යොමු නොවී හිස් අවකාශයකට පැමිණේ. හිස් අවකාශයේ ඊතා සියුම් මධ්‍ය ලක්ෂයක් චලනය වනු මෙතෙක් අද්දුටු වෙමි. එහෙත් ඊයේ සිට එහි කිසිවක් නැත. මම අද පටන් සිත දෙස බලා සිටීමට උත්සාහ කළෙමි. උදාහරණය ආරක්ෂිත කුටියක සිට හතුරෙකු දෙස බලා සිටින්නාක් වැනිය. ආරක්ෂිත කුටිය නම් මා උපදවාගත් සතිමත් බවයි. උපදෙස් පතමි. ඔබ වහන්සේට උතුම් ධර්මාබෝධය වහා සෑදා වේවා. කාගෙද කියලා කියන්න පුළුවන් ප්‍රශ්නේ. මේ මෑණියෝ කොච්චර කාලයක් විතර භවනා කරනවද දැන්? අවසරයි ස්වාමීන් මං මේ ආනාපාන සති භාවනා කරන්න වෙලා 2016 මාර්තු වල තමයි පටන් ගත්තේ. හොඳයි. දිගටම يعني භාවනාව කෙරුණා. ගෙදරදීත් භාවනා කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට දැන් ඒ කියන්නේ අදමද මේ தත්ත්වයක් දැක්කේ නැත්නම් ඊට කලිනුත් වාර කීපයකදී අත්දැකලා තියෙනවද? මොන தත්ත්වයේ සංඥාස? අදමද මේ தත්ත්වයක් දැක්කේ නැත්නම් අද දැන් මේ විස්තර කරලා තියෙන தත්ත්වය නැත්නම් ඊට කලිනුත් අත්දැකලා? මීට ගොඩක් කලින් ඉඳලා කරනවා. ඔව්. හොඳයි. ගැටලුවක් නැහැ. ඒ කියන්නේ කෙරලා තියෙනවා හොඳයි. ඒ කියන්නේ Tamanට මේ විදිහට ස්වාභාවිකවම දැන් ඒ කියන්නේ හිත එනවා නම් ওই විදිහට අරමුණකින් තොර තත්වයකට අපි ඒ පැත්තෙන් තමයි දැන් යන්න තියෙන්නේ. ඒ කියන්නේ අර දැන් අපි හිතමු ගුවන් යානයක් අපි හිතමු ඔන්න ගුවන්පතේක ගමන් කරනවා සෑහෙන වේගයක් අරගෙන ඊළඟට ගුවන්පතෙන් උඩට ගඟකට පස්සේ අපි උඩ පැත්තෙන් යන්න තියෙන්නේ. ආයි දැන් පොළොවට බසන්න ඕනේ නැහනේ. අන්න ඒ වගේ දැන් අපිත් මේ මුලින් අරමුණු ආශ්‍රය කරගෙන සතිය පිහිටව ගන්නවා. ඊළඟට ටික ටික මේක දියුණුනාට පස්සේ ක්‍රමානුකූලව සිත අරමුණු වලින් අයින් වෙලා සතිමත් වෙන්න පටන් ගන්නවා. එතකොට සතිමත් භාවයක් තියෙනවා. හැබැයි අරමුණක් අත්‍යවශ්‍ය නැහැ සතිමත් භාවය පවත්වන්න. සම්පූර්ණ අවදිමත් භාවයක් තියෙන්න ඕනේ හැබැයි. ඒ කියන්නේ මෙතෙන්දී කියන්නේ අරමුණක් නැහැ කියලා හිත නින්දර වට ගන්නත් බෑ. බොහොම හිතේ අවදිමත් භාවය තියෙන්නත් ඕනේ. සතිමත් භාවය තියෙන්නත් ඕනේ. දැන් එන අරමුණු ගැන ලොකු මේ කියන්නේ මොකක්වත් මේ විරසක භාවයක් අකමැත්තක් මොකක්වත් නැහැ අරමුණු එනවා. තමන් ඒවා තේරුම් ගන්නවා. තේරුම් ගැනීම නිසා ඊළඟට ඒවට අනුග්‍රහ නොකිරීම නිසා, උල්පන්දන් නොදීම නිසා, නැත්නම් ඒවා පෝෂණය නොකිරීම නිසා ඒවම යනවා. දැන් හිත දිහා බලන්න ගත්තාම කියන්නේ සෑහෙන අනිකුත් වැඩක් කරද්දිත් පොඩ්ඩක් හිතගෙන අවධානයෙන් ඉන්න. එහෙමයි සර්. දැන් උදේ නැගිට්ට වෙලාවෙ ඉඳන් රාත්‍රියේ නිින්ද යනකම්ම පොඩ්ඩක් හිතගෙන අවධානයෙන් ඉන්න ඕනේ. අනිත් කටයුතු කරද්දිත් කොහොමද හිතේ තත්ත්වය? හිත හිත ද්වේෂයට යනවද නැත්නම් රාගයට යනවද මෝහයකට යනවද නැත්නම් ඊර්ෂ්‍යාවකට යනවද ක්‍රෝධයකට යනවද ඔය වගේ කියන්නේ හිත ගැන දැන් ටික ටික ටික හොඳ අවධානයෙන් ඉන්න ඕනේ ඊළඟට සක්මන් භාවනාවේදීත් අර දැන් වෙලා තියෙන දේත් හොඳයි ඒ කියන්නේ මුලින් ඕනනම් පොඩ්ඩක් මේ දැනෙන දේට හිත යොදලා පටන් ගන්නවා පටන් අරගෙන ඊළඟට හිත හිත දිහාම බලන්න පටන් ගන්නවා ඊළඟට අත්දැක්කද නිකන් දැන් එළියේ දේවල් පෙනුනට දැන් හිත ඒවට යන්නේ නැහැ වගේ ස්වභාවයක් අත්දකින්නවද? සයිනසි සම්මේ දැන් අර සිත පවත්තගෙන යනකොට සිතුවිලි එන්න වගේ මේ ස්වභාවයක් තියෙනවා. එතකොට මං ආයි නැවතර වම දකුණට සිත දාගෙන මේ ආපහු මේ සිතුවිලි නැති තත්යකට ගන්න උත්සාහ කරන එහෙම උත්සාහයක් තමයි සොයන්ස් දැන් තියෙන්නේ. දැනට එහෙම يعني වම දකුණට හිත දාන්න නැතුව සිතුවිලි දිහා බලන් යද්දී يعني හිත දිහා බලාගෙන යනකොට සිතුවිලි එනවා නම් ඒත් ඒ ඒ ක්‍රමෙන්ම දාන්න දැන්. ඒ කියන්නේ ආයි කයට දාන්න ඕනේ නැහැ. බලන්න මේ සිතුවිලි කියන්නේත් එන යන දෙයක්. එන යන දෙයක්. ඒ කියන්නේ අපි ඒක ග්‍රහණය කරන්න උවමනාවක් නැහැ. මම වගේ කියාගන්න දෙයක් නැහැ. ඒ දිහා එන විදිහ බලනවා. ඊට පස්සේ අපි ඒව පෝෂණය නොකරහම ඒක යන දිහා බලනවා. හරි සරලයි බැලුවාම. ඒ කියන්නේ දැන් ඉස්සර තමයි අපි විවිධාකාර ක්‍රම අනුගමනය කරන්න මේ හිත මෙල්ල කරගන්න. නමුත් දැන් මෙල්ල වුණාට පස්සේ කරන්න තියෙන දේ හරි සරලයි. ඒ නිසා පුළුවන් තරම් සරල බව හඳුන්ලා දෙන්න. හිතට පුළුවන් තරම් දැන් සරල බව හරහා දැනෙනවනේ යම්කිසි විවේකයක්. සරල බව හරහා හිතට දැනෙන නිදහසක් වගේ දෙයක්. අන්නේ නිදහස පුළුවන් තරම් හිතට පුරුදු වෙන්න හරින්න. ඊළඟට වාඩි වෙලා භාවනා කරද්දිත් ඔය සරල බවට ගියා නම්, ඒ කියන්නේ සිතුවිලි වලින් තොර ස්වභාවයකට අරමුණකින් තොර ස්වභාවයට ගියා නම්, ඒ తත්වයේ දැන් කොච්චර විතර ඉන්න පුළුවන් කියලා තේරෙනවද? සවිනාස අරමුණු වලින් තොර තත්ත්වයක් ආවේ ඊයේ තමයි. අරමුණු කියන්නේ සවිනාස අර මන් දැක්කේ ඉස්සර ඉඳන්ම සවිනාස පරයන්කයට ගියාම මේ ඉස්සර මුල්ම කාලේ මේ ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කර කර ඉන්නකොට එකපාර මගේ කයේ මේ කම්පන චංචල ධාරා රාශියක් මතු වුණා. ඊට පස්සේ ඒවා එක එක තැන්වල ස්වාමීන් වහන්සේ එක එක විදිහයි පොඩි චක්‍ර වශයෙන් කරගෙන නූල් වගේ යනවා මූණේ තොල්වල එහෙම. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ එහෙම බල බල ඉන්නකොට ඒ එක චලනයක් හිස් අවකාශයේ මම දැක්කා. එක චලනයක්. හරි. ඉතින් ඒ චලනේ ගොඩාක් සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා ගියට පස්සේ මට දැනෙනවා චූටි ඉදිකටු තොඩකින් ඒ ලක්ෂය ස්පර්ශ කරනවා වගේ. ඊට පස්සේ ඒක ඇතුළට ඇතුළට ගමන් කරන අවස්ථා තියෙනවා. එතකොට එහෙම තිබිච්ච එක තමයි ඊයේ වෙනකොට මේ නැති වෙලා ගිහින් තිබුණේ. සොයනස මට දැන් මම ඒක නැති වුණාම මට හිතුණා මේ නිකන් අත්තල කැඩිලා ගියා වගේ එංගිලා මට දැනුණා. ඊට පස්සේ මම දැන් මේ පැයකට කලින් පරයන්කේ ඉන්නකොට මං ආපහු හෙව්වයි ඒ චලනේ කොහෙද? එතකොට සයින්ස් ආයේ මතු වුණා ඒක. හැබැයි හැබැයි <laughs> නෑ ඒ කියන්නේ ඒ පැත්තෙන් නෙමෙයි යන්න තියෙන්නේ. දැන් ඒක ඒක ඔස්සේ යන්න කමක් නැහැ. ගිහිල්ලා ඒක නැත් නැති වුණාට පස්සේ ඒ එනවනේ නිකන් අර කිව්වේ අත්වල කැඩලා ගියා වගේ. එහෙමයි. නිකන් ඇඩ්‍රස් නැති වුණා වගේ වෙනවනේ. අන්නේ අන්නේ தත්ත්වය තුල බයක් නොවි ඉන්න බලන්න. දැන් එතන එතන තමයි අරමුණකින් තොර සතිය පටන් ගන්න. එහෙමයි. එතෙන්දී බය වෙන්න එපා. මුලින් මුල් මුල් අවස්ථාවේදී බය වීමක් සිද්ධ වෙවි. ප්‍රශ්නයක් නැහැ. ඊළඟට හැබැයි සෝදානම් ශරීරයෙන් යනවා. ඊළඟ පාරත් මේ ක්‍රමයටම යනවා. ඊට පස්සේ ඔන්න අත්වල කැඩනවා. ඔන්න සම්පූර්ණයෙන්ම හිත නිකන් කිස් වෙනවා. එහෙමයි. ඒ ඒ ස්වභාවය තුල බලන්න විනාඩියක් විතර ඉන්න පුළුවන්ද කියලා. ඊළඟ අවස්ථාවේදීත් බලන්න මේ தත්ත්වයට යනවා වෙන විනාඩි දෙකක් ඉන්නවාද කියලා. පුළුවන්ද කියලා. ඒ විදිහට පොඩ්ඩක් මේ தත්ත්වෙ ටික ටික ටික ටික හිතට හඳුන්ලා දෙන්න. ඒක කරලා මට ආයි කියන්න එනවා. සයිනන්ස් මං මේ සමහරලාට දැන් දවසේ නිකන් ওই රාජකාරී කරන වෙලාවෙහිම මේ නිකන් ඉන්නලාක මං එකපාර කයට හිත දාගෙන අර කයේ තිබුණු අර මසාජ් කරනවා වගේ ස්වභාවය අත්විඳිනවා. ඒක මීට පස්සේ කරන්න හොඳ නෑ. ඒක ඒක ගානක් නෑ. ඒ කියන්නේ දැන් විටින් විට ඒ වගේ يعني දැන් අපි සාමාන්‍යයෙන් ඔහොම දෙයක් නොකර ඉඳද්දි සමහරලාට හිත අරමුණු වල නිකන් ගැලිලා අරමුණු වල නිකන් ප්‍රපංච කර කර ඉන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී ඔය වගේ නැවතත් නිකන් මේ අර අර්ත් කරනවා කියන්නේ අපි නිකන් ආයෙත් පොඩ්ඩක් පොළොට බහිනවා. අන්න ඒ වගේ දැන් සතිය ආයේ මේ Taman තුලට මේ හරව ගන්නවා. අන්න වගේ දැන් උපක්‍රම කරාට වරදක් නැහැ. පුළුවන් නම් ඒ කියන්නේ අනිත් කටයුතු කරද්දිත් හිත දිහාම බලන්න. හිත දැන් කියන්නේ පුළුවන් තරම් දැන් හිත හිත දැන හිත දැන කරන හිත ගැන කරන ගවේෂණයකට සෑහෙන දැන් අවස්ථාව තියෙනවා. මොකද දැන් කාය කය භාවිතා කළා වේදනාවන් භාවිතා කළා හදාගත්ත සතිමත් බව නැත්තම් මේ සමාධිය දැන් හොඳට හිත ගැන නිරීක්ෂණය කරන්න. හිතේ හිත කොහොමද වැඩ කරන්නේ හිතේ යාන්ත්‍රණය හඳුනගන්න දැන් භාවිතා කරන්න පුළුවන්. ටික ටික ඒ පැත්තට යොමු කරන්න හිතට ඒ සමහරවිට පොඩ්ඩක් අහු වෙලා යන්න ඉඩ තියෙනවා. නමුත් ටික ටික මේ පැත්ත ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න මේ පැත්තෙන් ලොකු විවෘත වීමක් සිද්ධ වෙනවා. හොඳයි. කළා මේ කියන්නේ අර පරයන්කේ මම කරන්න කියප එක කළා ආයි පොඩ්ඩක් ලියන්න. හොඳයි. වහන්සේ තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. දෙවැනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ ඊයේ දිනේ භාවනා වார்த்தාව මෙසේය ප්‍රථමයෙන් විනාඩි 40ක් පමණ කාලයක් සක්මන් භාවනාව කර සිත සක්මනට ඒකාග්‍ර වූ පසු පර්යංක භාවනාවට හිඳ ගනිමි. ඉක්මනින් සිත ඒකාග්‍ර කර ගැනීමට හැකි වූ අතර ආස්වාස ප්‍රාස්වාසයේ නොදැනෙන තත්වයට පත්විය. ඉන්පසු ඇති වූ හිස් බව දෙස බලා සිටියෙමි. මද වේලාවකින් දෙපායේ වේදනා දැනෙන්නට වූ අතර එදෙස බලා සිටියදී එය නැතිවිය. ශරීරයේ නොඑක් තැන්වල ඇතිවන වේදනාද බලා සිටියදී ඉබේම නැති විය. ඉන්පසු දෙපතුල හෝ ඉඳ සිටින ශරීරයේ දැනීම් වලින් තොර විය. කිසිඳු වෙහෙසක් වෙහෙසකර බවක් නොමැතිව බලා සිටියේදී සිතට එන නොඑක් සිතවිලි දෙස ඒවා ගැන දිගින් දිගට සිතන්නේ නැතුව බලා සිටියෙමි. ඒවාද ඇති වුණා වගේම ඉක්මනින් නැති වී ගිය අතර කිසිදු අපහසුතාවයකින් හෝ දැනීමකින් තොරව කාලය බොහෝ ගෙවි ගොස් තිබින. භාවනාව සරල හා ඊතා මිහිරි විය. එහෙත් අද දිනේ මගේ භාවනාවන් ඊතරම් සාර්ථක නොවුවද ඊ타මාත්ම ආදුනික හා උපේක්ෂාශීලී බවකින් කරගෙන ගෙමි. ස්වාමින් වහන්ස මට දැන ගැනීමට අවශ්‍ය වන්නේ ආනාපාන සතියෙන් සිත එක්තැන් වූ පසු එක දිගටම ධාතු මනසිකාරය වේදනාව, සිතුවිලි යන මේ සියල්ලම එක භාවනා වාරයකදී වැඩිම සුදුසුද? ආ හොඳයි අපි ඒක මේව කරලෙමු. ඒ කියන්නේ හිත ක්‍රමානුකූලව මේ පැත්තට යනවා නම්, ඒ කියන්නේ හොඳ දැන් අපි කායानुපසනාව වේදෙනවා, වේදනානුපසනාවෙත් යෙදෙනවා. දැන් මේ යෙදීම හරහා හිත ටික ටික වර්ධනය වෙලා ඇතුලේ කියන්නේ ගුණ ධර්මයන් වර්ධනය වෙලා ක්‍රමානුකූලව සතිමත් භාවයේ තුලින්ම චිත්තානුපසනාවට ගෙනියනවා නම් ඒකේ වරදක් නැහැ. ඒක අපි නවත්තන්න අවශ්‍ය නැහැ. නිසා ඔය දේම සමහරලාවට කියන්නේ සෑහෙන කාලයක් ඔන්න අපිටම කෙනෙක් ඔන්න මාස 6ක් තිස්සේ කායानुපසනාව කරනවා. තව ඔන්න මාස 6ක් තිස්සේ වේදනානුපසනාවෙත් යෙදෙනවා. එහෙනම් ඊට පස්සේ ක්‍රමානුකූලව අපි හිතමු චිත්තානුපසනාවට යමු වුණා. එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඕක කාලයක් තිස්සේ ඔහම කරනකොට කරනකොට ඔන්න එක පරයන්කයක් ඇතුළතදී මේ තුනටම යන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ගැටලුවක් නැහැ මේ තුනම වෙන්න පුළුවන්. එකම පරයන්කෙ සිද්ධ වෙන්න පුළුවන්. දෙවැනි ප්‍රශ්නේ මම භාවනා කරන ආකාරය නිවැරදිද? වැරදි ඇතනම් නිවැරදි කරන ලෙස ගෞරවයෙන් දීපා නමා ඇවද සිටිමි. පොඩ්ඩක් මේ මේ පරයන්කේදී මැද හරිය චුට්ටක් ආයි කියන්නේ. ඉක්මනින් සිත ඒකාග්‍ර කර ගැනීමට හැකි වූ අතර ආස්වාස ප්‍රාස්වාදයේ නොදැනෙන තත්වයට පත්විය. ඉන්පසු ඇති වූ හිස් බව දෙස බලා සිටියෙමි. මද වේලාවකින් දෙපায়ে වේදනා දැනෙන්නට වූ අතර එදෙස බලා සිටියද එය නැති නැතිවිය. ශරීරයේ නොඑක් තැන්වල ඇතිවන වේදනාද බලා සිටියදී ඉක්මනින් නැතිවිය. ඉන්පසු දෙපතුලේ හෝ ඉඳ සිටින ශරීරයේ දැනීම් වලින් තොර විය. කිසිඳු වෙහෙසකර බවක් නොමැතිව බලා සිටියේදී සිතට එන නොයෙක් සිතුවිලි දෙස ඒවා ගැන දිගින් දිගට සිතන්නේ නැතුව බලා සිටියෙමි. හොඳයි. මම දන්නේ ඒ කියන්නේ ওই පැත්තෙන් තමයි කියන්නේ ක්‍රමානුකූලව කියන්නේ චිත්තානුපස්සනා පැත්තකටත් යොමු වෙන්න තියෙන්නේ. කියන්නේ අපේ හදිස්සි වෙලා හිත දිහා බලන්න ගියොත් වෙන්නේ අපි හිතේ යන අරමුණට අහු වෙනවා. නැත්තම් හිතේ යන අරමුණ අපිව ග්‍රහණය කරගන්නවා. එතකොට දන්නේම නැහැ විනාඩි 5ක් 10ක් ඔන්න ඒ අරමුණ තුල අපි නිකන් වහල් භාවයකටපත් වෙලා තියෙන්නේ. නමුත් අපි මේ ක්‍රමානුකූලව වඩාගත්ත නැත්නම් හොඳට ඉස්සරහට ගත්ත මතු කරගත්ත සතියක් එක්ක යනවා නම් එතකොට අපිට පුළුවන් සෑහෙන්න ඒ සිතුවිලි වලින් බැහැර වෙලා නිකන් අනුන්ගේ සිතුවිලි දිහා බලනවා වගේ ඔන්න බැලීමේ ශක්තිය තියෙනවා. එතකොට ඉතින් මේකේ මුකුත් ගැටලුවක් එන්නේ නැහැ. නිසා ওই தත්ත්වෙ වෙන්න ඉඩ හරින. තව තව ඒ කියන්නේ මේ මේ යන ගමනෙන් තව අත්දැකීම් ගන්න. එතකොට Tamanට තේරෙනවා Tamanට කොයි තරම් කාලයක් මේ ධාතු ලක්ෂ මේ ආනාපාන සතිය ඉන්න ඕනේද නැත්නම් කොයිතරම් කාලයක් ධාතු මේ මානසිකාරයේ ඉන්න ඕනේද නැත්නම් කෙලින්ම චිත්තානුපසනාවට යන්න පුළුවන්ද කියලා Tamanටම තමයි විශ්වාසය ඇති වෙන්නේ. මොකද අපිට එකපාරට හිත දිහා බලන්න අමාරුයි දැනටමත් හොඳට හැදිච්ච තහවුරු වෙච්ච සතියක් නැත්තම්. මේක ඉතින් බුදුරජාන් වහන්සේත් මේ බොහොම කියන්නේ පිරිසුදුවම කියලා තියෙනවා ඔය ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කියනවා නාහම් භික්කවේ මුට්ටස් සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා. මේ බුදුරජාණන් වහන්සේ කියන මේ සෙලවෙන නැත්තම් නිකන් ස්ථාවර නොවෙච්ච සතිමත් බව තියෙන කෙනෙකුට තමන් වහන්සේ මේ ආනාපාන සතිය විශේෂයෙන් ওই චිත්තානුපසනා කොටස අනුදැන වදාරන්නේ නැහැ කියලා. ඒ නිසා මොකද ඒ කියන්නේ එහෙම කරන්න ගියාම අපි පැටලෙන එකයි වෙන්නේ. ඒ නිසා දැන් ටික ටික අපේ පරයන්කය තුළම හොඳින් අපේ ගුණධර්මයන් ඉස්සරහට අරගෙන ඉන්ද්‍රිය ධර්මයන් ආයිත් ඉස්සරහට අරගෙන වර්ධනය කරගෙන ඒ කටයුත්තට යොමු වීමෙන් අපිට අත්දැකීමක් ලැබෙනවා. ඉතින් කටයුත්ත මේ කියන්නේ ප්‍රශ්නයක් නැහැ. කරගෙන යන විදිහ හොඳයි. තුන්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ දැනට අවුරුදු දෙකකට පමණ පෙර සිට මම ඔබ වහන්සේලාගෙන් කමඨහන්ගෙන භාවනා කිරීම ආරම්භුවද අසනීප තත්වයක් නිසා নিরතුරුව භාවනා කරගෙන යෑමට අපොහසත් විය. කෙසේ වුවද හැකි පමණ හැකි සෑම විටකම භාවනා කිරීමට උත්සාහ කරමි. භාවනාව ලෙස මම ආනාපානය බැලීම කරන අතර මේ වන විට ආනාපානය සංසිදී ඇත. හිස්තන දෙස පැය දෙකක් වැනි කාලයක් වුවද බලා සිටිය හැකිය. ඇතැම් විට කම්මැලි ගතියක් දැනේ. ඔබ වහන්සේගේ දේශනාව පරිදි එවැනි අවස්ථාවක ස්පර්ශවන තැන් බැලීමට සිතුවෙමි. මෙහිදී ස්පර්ශවන තැන් බලන අතරතුර වේදනා දැනෙන තැන් බලමි. වේදනා දැනෙන තැන් දෙස බලාගෙන සිටින විට වේදනාව ක්‍රමයෙන් වැඩිවන ආකාරය ආකාරයත් පසුව වේදනාව ක්‍රමයෙන් පහව යන ආකාරයත් දුටු වෙමි. ආනාපානයේ සංසිඳුණු පසු කලාතුරකින් සිතවිල්ලක් පැමිණේ. ඒ ගැනද බලමි. එවිට සිතුවිලි නොපෙනී යයි. මෙසේ සෑම කරුණක් දෙසම බැලීම සුදුසුදැයි පහදා දෙන්නසේක්වා. තවද මම සක්මන් භාවනාවේදී මුලදී මට දකුණ ලෙස වම දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මන් කළද දැනට ස්පර්ශ දකිමින් සක්මන් කරමි. ස්පර්ශයේ මුලමැද අග බලමි. මුලදී ගොරෝසුවට পায় පොළවේ ගැටුණද එය ක්‍රමෙන් සියුම් වී නොදැනී යයි. එවිට ඉබේම සක්මනේ යන බව යන බවක් දැනේ. සක්මන සියුම් වූ පසු පර්යංකයට යමි. එවිට ඉඳගත් සැනින් ආනාපානය නොපෙනී යයි. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. හොඳයි. ක්‍රමේ හොඳයි. කිසි වරදක් නැහැ. ටිකක් يعني සක්මනේදී අර විදිහට හොඳට මේ ස්පර්ශයන්ට හිත යොදමින් ඒක අත්දැකීමින් ගිහිල්ලා ක්‍රමානුකූලව ඒක නැති වෙලා යනවා වගේම සිද්ධියක් පරයන්කෙදිත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ආනාපානේ නොතනී නොදැනී ගියා. ඊට පස්සේ කායික වශයෙන් දැනෙන දේවල්ට දාන්න ඒකේ වරදක් නැහැ. ඒවත් බලබලා ඉන්නවා. වේදනාවන් මතුවෙනවා. ඒවා බලබලා ඉන්නවා. අර වේදනාවන් දැන් බලද්දි නිකන් බලන්න තමන්ගේ හිතේ තියෙන නිකන් ආකල්පමය වෙනසක් තියෙනවා නම් වඩා හොඳයි. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් භවනා නොකරපු කාලේ වේදනාවක් මතුන ගමන් වේදනාවක් දිහා බලන්නේ බොහොම මේ මේ අකමැත්තකින්. දැන් නමුත් මෙතනදී දැන් භාවනා මානසිකාරයක් හදාගෙන වඩාගෙන අපි ඒක දිහා බලන්නේ මේ අපිට විපස්සනාවක් වඩා ගන්න මතුවෙච්ච අරමුණක් දිහා බලන ස්වරූපයකින්. එතකොට ඒකේ වෙනස්කම් දකිමින් ඒක අඩු වුණත් එකයි වැඩි වුණත් එකයි. පොඩ්ඩක් ඉවසීමකින් යුක්තව ඔක ගැන මේ වේදනාවෙන් බැහැර වෙලා වේදනාව දිහා බලන්න පුළුවන් හැකියාව වර්ධනය වෙනවා. පොඩ්ඩක් ඒවත් නිකන් අත්දකින්න. එහෙම කරගෙන යනකොට ඔන්න වේදනාව පහ වෙලා යන හැටි, සිතුවිල්ලක් ආවත් ඒක පහ වෙලා යන හැටි. ඒ පහ වෙලා යන ස්වභාවය නැත්නම් වැය වෙලා යන ස්වභාවය දුරු වෙලා යන ස්වභාවය වැඩියෙන් දකින්න. ඒ කියන්නේ මතුවෙන එකට වඩා ඕනනම් වැඩි මේ නැති වෙලා යන ස්වභාවය වැඩියෙන් දකින්න වැඩි අවධානයකින් බලන්න. ඊට පස්සේ ක්‍රමානුකූලව හිත අර වගේ අරමුණු වලින් තොර ස්වභාවයකට යනවා නම් ඒකේ වරදක් නැහැ. මට කාගෙද කියලා දැනගන්න පුළුවන් නම් ප්‍රශ්නේ මේ තව ටිකක් කතා කරන්නත් පුළුවන්. ඔව් පොඩ්ඩක් ඉන්නවා. හොඳයි, දරුවන් සන්න. අවුරුදු දෙකක් විතර භාවනා කරනකොට නේද? ඒ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ දැන් ඔය தත්ත්වයේ අත්දකින්න අරන් කොච්චර කල් වෙනවද? අවුරුද්දක් විතර වෙනවා සියුම් වෙලා. අහහ. ඊට පස්සේ දැන් ඒ කියන්නේ සියුම් වුණාට පස්සේ එතනම ඔහේ නතර වෙලා ඉඳීමක්ද දිගට කලින් නැත්නම් එහෙමද කරේ? සක්මන් භාවනාව දිගටම කෙරුණාද හැබැයි? සක්මන් භාවනාව ගොඩක් වෙලාවට කරා ස්වාමීන් වහන්සේ. කරා. ගෙදරදීත් කරා. ඔව්. හොඳයි. එතෙන්දි මොකද්ද සාමාන්‍යයෙන් කෙරුණේ? මොන විදිහටද කෙරුණේ? සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාව හැටියට වම දකුණ තමයි කළේ. ඔව්. එතෙන්දී කියන්නේ වම දකුණ කියලා හැමදාම මෙනෙහි කර කර හිටියද නැත්නම් ඒක අතහැරිලා ඊට පස්සේ නෑ මුලින් මෙනෙහි කළා. හරි. ඊට පස්සේ මෙනෙහි කරන්න ඕනේ නැතුව ගියා. හරි. ඊට පස්සේ මොකද්ද බැලුවේ? ඊට පස්සේ මුලැමැදාග බැලුවා. මොකේද? සක්මනේ. ඒ කියන්නේ ආරම්භ වෙච්ච වෙලාවේ ඉඳන් අවසන් වෙනකොට මේ පාද ගැටෙන ආකාරය ඒ වගේම ස්පර්ශ වෙන්නේ කොහොමද ආදී පිළිබඳව බැලුවා. හොඳයි. ඒවා බල බල යද්දී Tamanට නිකන් දැන් කාලයක් ගියාට පස්සේ නිකන් මේ සම්බන්ධයෙන් ආපු නිකන් වැටහීම මොකද්ද? වැටහීම තමයි ස්වාමීන් වහන්සේ මට කියන්නේ ඒක කරන්න අවශ්‍ය නැහැ වගේ දැනෙනවා. මොකද මේ අර නිකන් ගමන් කරනවා වගේ දැනෙන්න වුණාම ඕන්නේ නැහැ කියලා හිතුණා. සක්මන් කිරීම ඒ නිසා දැන් මුලින් මම පැයක් සාමාන්‍යයෙන් සක්මන් කළා. ඔව්. ඊට පස්සේ ඒක පැය භාගයට ඒ වගේ අඩු කළා. <laughs> හොඳයි. ඒ කියන්නේ අඩු කරා කියන්නේ එතකොට කියන්නේ සක්මනේ දැන් සක්මන් වුණා සක්මන වුණාට සක්මනෙන් හිතට ඉන්න තැනක් නෑ වගේ දෙයක්ද? එහෙම කිව්වොත් හරියද? ගන්න ප්‍රයෝජනයක් නෑ වගේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. කියන්නේ නැත්තම් ඒ කියන්නේ දැන් අපි තුමු මුලින් අරමුණක් සහිතව ගියා මේක එක දේවල් දැනි දැනි ගියා. ඊට පස්සේ දැන් අර මේ කාලයක් කරනකොට කරනකොට නිකන් ඒ අරමුණ නිකන් නොදෙනී යාමක් වුණාද නැත්නම් මොකද මොන වගේ හේතුවක් නිසාද මේ අරමුණ නොදෙනී යනවා සමහරවිට අරමුණ නොදෙනී යනවා හොඳයි අරමුණ නොදෙනී ගියාම දැන් චුට්ටක් ආයෙ සක්මන පටන් ගමු පටන් අරගෙන බලන්න ආයෙත් නිකන් පටන් ගන්න සාමාන්‍ය දිනුවම දකුණ කියලා මොනනම් පටන් ගන්නවා ඊට පස්සේ මෙනෙහි කිරීම නවත්තලා හොඳට ස්පර්ශයක් ස්පර්ශයක් ගානේ ආයෙත් දැනුවත් වෙන්න දැනුවත් වුණාට පස්සේ අපි තුමු ඔන්න ක්‍රමානුකූලව ඒවා නොදෙනී ගියා කියලා. නොදෙනී ගියාට පස්සේ මොකද වෙන්නේ කියලාත් බලලා මට කියන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. නොදෙනී ගියාම හිත ඊට කොහෙද තියෙන්නේ? ඔයවා තමයි පොඩ්ඩක් පරීක්ෂා කරගන්න තියෙන්නේ. හිත ළඟට වෙන කොහේ කොහේ හරි දකින දේවල් ඔස්සේ යනවද නැත්නම් ඇහෙන දේවල් ඔස්සේ යනවද? නැත්තම් නිකන් පිටින් ඉඳන් බලන් ඉන්නවා වගේ දැනෙනවද? එහෙම නැත්තම් හිත Taman තුලම නතර වෙලා වගේ තියෙනවද? ඔන්න ඔය වගේ දේවල් පොඩ්ඩක් බලලා මට පොඩ්ඩක් මේ කියන්න අනිත් පාර. එතකොට කියන්න පුළුවන් හරියටම මොන පැත්තෙන්ද යන්න පුළුවන් කියලා. ඊළඟට වාඩි වුණාමත් අර වගේ ආනාපාන සතිය සංසිඳිලා ඊට පස්සේ හිත නත මේ නාසිකාග්‍රය තුල ගාව තියෙනවා නම් ඊට පස්සේ කය දිහා නිරීක්ෂණය කරන්න ගත්තාමත් නැත්නම් වේදනාවන් දිහා නිරීක්ෂණය කරගත්තාමත් ඒවා සමනය වුණාට පස්සෙත් හිතට මොකද වෙන්නේ කියන්නේ මේ කාර්ය කර කර ඉන්නවා කළා ඉවරලා ඒ දේවල් නොදෙනී ගියාට පස්සේ හිතට මොකද වෙන්නේ කියලා ටිකක් සැලකිල්ලෙන් බලන්න. සැලකිල්ලෙන් බලලා මට ආයි ලියන්න. හොඳයි සර්. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හතරවෙනි ප්‍රශ්නේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මට පර්යංක භාවනාවේදී හුස්ම රැල්ල නොපෙනී යයි. ටික වේලාවක් ඒ දෙසම බලා සිටින විට කායික වේදනා දැඩිව දැනේ. ඒ තැන්වලට සිත යවා බලන විට විවිධ තැන්වලින් වේදනා හටගනී. බාහිරට විටින් විට සිත යයි. නැවත අරමුණ අරමුණෙහි පිහිටුවා ගනිමි. තීන මිද්දයේද වරින් වර හසුවේ. ඒ බවද දැනගනි. ස්වාමින් වහන්ස සිත ඒකාග්‍ර වූ විට කය ඍජුව කෙලින් තිබිය යුතු නේද? පැද්දීම, ගැස්සීම, ඉදිරියට බර මේවා සිදුවිය නොහැකිද? සක්මනද ඊතා හොඳින් කරගෙන යමි. සිතද තැන්පත් වේ. දෙපා වල සිදුවෙන සියලු වෙනස්කම් දැකිය හැක. ස්වාමින් වහන්සේට නිරෝගී සුව පතමි. ඔව් දැන් එතරම් يعني අපි හිතන්නේ හිත සමාධි වුණාම මේ කය හොඳට ඍජුව තියෙයි කියලා. ඒක ඉතින් අර සමත සමාධියකට නම් ඒක නිවැරදි. නමුත් අපි විපස්සනා පැත්තෙන් කරගෙන යනකොට සමහරලාට අපි විවිධාකාර ධාතු ලක්ෂණ බලබලා ඉන්නකොට සමහරලාවට ඒ අපි බලන ධාතු ලක්ෂණය අනුව කය ටිකක් එක එක දේවල් කරන්න පටන් ගන්නවා. ඒ නිසා ඇතම් කෙනෙක් පැද්දෙනවා, ඇතම් කෙනෙක් නටනවා. ඉතින් ඒක දේවල් <laughs> වෙන්න පුළුවන්. ඒ නිසා මේ එතෙන්දී තමන් බලන්න ඕනේ කොහොමද ඒ කියන්නේ මේ ධාතුන් එක්තරා අන්දමක සමබරතාවයකින් මේ අපි පරයන්ක තුළ පවත්වන්නේ කියලා. අපි එකක් දිහා බලනවා වෙන්න පුළුවන්. නමුත් ඒක කියන්නේ එකක් දිහා බලාගත්තත් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක නිසා අපිට පැයක් පැයක කාලයක් තිස්සේ භාවනාව කරගන්න බැරි තත්ත්වයක් එනවා නම් නැත්නම් ඒක නිකන් හිරිහැරයක් බවට පත් වෙනවා නම් අපිට පුළුවන් ඒක අතහැරලා වෙනත් දෙයකට මේ හිත යොමු කරන්න අවධානය යොමු කරන්න. ඉතින් මේ මෙබඳු ධාතු ලක්ෂණයක් තුළ හිත එකඟ වීමේදී අර වගේ මේ කය තනිකර ඍජුවම තියෙන්න අවශ්‍ය නැහැ. ඒ ඊට අනුරූපව වෙනස්කම් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. එහෙම වෙනස්කම් ඇත්තටම සාහන යෝගීන් අත්දකිනවා. පස්වෙනි ප්‍රශ්නේ ගෞරවණීය අතිපූජනීය ස්වාමින් වහන්සේ මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාවයි සතිය හා සමාධිය අරමුණු අත නොහැරම හැසිරේ දැනට පවතින තත්වේ නම් පැය භාගයකට වරක් මගේ ඊටමත් දීර්ඝ කාලයකට පසු සිතවිල්ලක් වේදනාවක් ඇතිවේ ඒවා විමසීමට ලක් කර බලන්නට සිතෙන විට ඒවා අතුරුදහන් ගොස්ය. ආවේ කොහෙන්ද ගියේ කොහෙද කියා සිතා ගැනීමට නොහැකි තරම්ම ම වේගවත්ව සිදුවේ. ස්වාමින් වහන්සේ මේ తත්වය ඔබ වහන්සේට ලිඛිතව දැන් වූයේදී ඔබ වහන්සේ දුන් උපදෙස් අනුව සමාධියේ බලය මර්ධනය වන ආකාරයට සතිය වර්ධනය කර ගැනීම සඳහා සක්මන් භාවනාවට වැඩිපුර පුහුණුව කාලය යෙදුවෙමි. එසේ එහෙත් සිතුවිලි අරමුණු නැත්තටම නැති වී ගියාදෝයි සිතේ. සක්මන් භාවනාව. ඔව් කියන්න බලන්න. ලනුපැදුරේ සක්මන පැයක් හෝ විනාඩි 45ක් පමණ පුහුණු වෙමි. සිත උකුලෙන් පහත පාද දෙසට යොමු කරමි. ගමන් ගන්නා විලාසය දෙස බලා සිටියදී මගේ සිටිමින් ගමන් කරමි. රූකඩයක් එහා මෙහා යන්නාසේ පෙනේ. දැනේ. මගේ දැනේ. මගෙන් ගමන් කරන කෙනෙක් නැති නමුත් ක්‍රියාවක් ඇත. සිතයි කයයි චිත්ත ක්‍රීරිය වායෝ ධාතුව ක්‍රියාවට නැති වී ඇත. හේතුඵල ධම යනු මෙයද මෙය නොවේ දැයි සිතිනේ. තව තවද ඇතිවීම නැතිවීමෙන්ද අත්දුටු වෙමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සිතුවිලි හෝ අරමුණු නැතිවීමට හේතු කාරණා හේතුව කරුණාපූර්වකව පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණ වේවා. දෙවනි ප්‍රශ්න. හොඳයි අපි පොඩ්ඩක් කාගෙද කියලා අහන්න වෙනවා. හොඳයි තේරුවන් සරණ. අද මෛත්‍රී භාවනා කරේ නැද්ද? ගැඹුරින් <laughs> කරේ නෑ සරලවට කරා මේ හොඳයි සාමාන්‍ය පවුලේ ඒ අවට <laughs> හිතවත් අහිතවත් විතරයි නොකරම බෑ නේද <laughs> හොඳයි එතකොට ඒ කියන්නේ දැන් ඒවට නොගිහින් කෙලින්ම හිත දිහා බලන්න දැම්මද කොහොමද අද පටන් ගත්ත විදිය පොඩ්ඩක් ආයි කියන්න අද සක්මන කරා වැඩිපුර ඊට පස්සේ පැය භාගයකට වෙලාව තියලා පරියන්ගේ වාඩි වුණා දැන් සක්මන කරද්දී ඒ කියන්නේ අර කලින් තත්ත්වෙම ආවද නැත්නම් නිකන් විසිරීම වැඩිද හිතේ? විසිරෙන්නේ නැහැ. විසිරෙන්නේ නැහැ නේ. ඒක තමයි දැන් අනිත් ඇයට අනිත් ඇයට තියෙන්නේ විසිරෙන ප්‍රශ්නේ. ඒක තමයි පල් වෙනවා මොකක්ද නැහැ. නෑ නෑ පොඩ්ඩක් ඉන්න කලබල වෙන්න එපා. ඔව්. <laughs> එතකොට මේ හොඳයි අපි තුමු දැන් මේ කියන්නේ හිත තියෙනවා බොහොම නැවතිලා වගේ මම මේ කියන විදිහටද තියෙන්නේ. හිත නිකන් නැවතිලා වගේ තියෙනවා. නැත්නම් පොඩ්ඩක් සක්මනේ යද්දි පොඩ්ඩක් වටපිට බලලත් යන්න. දැන් හරියටම නිකන් එක තැනම බලාගෙනද යන්නේ නැත්නම් කොහොමද යන්නේ සාමාන්‍යයෙන්? බුදුහාමුදුරුවෝ කියලා අර දුර ඒ විදිහට බලන්න යනවා. එතකොට සද්දෙම එනවා. ටක් ගාලා එනවට වැඩි වේගෙන් යනවා ඒක. හරි. හොඳයි. කමන්නේ දැන් දැන් ටිකක් මේ ඒ කියන්නේ ඒ මේ දිහාම බලන්නේ නැතුව දැන් පොඩ්ඩක් මේ බටවිට බල බලාම යන්න. ඔව්. ඒ කියන්නේ මේව හරහා තමයි අපිට තේරුම් ගන්න පුළුවන් දැන් අපේ හිත හැසිරෙන්නේ කොහොමද කියලා. නිසා අපේ يعني හොඳට විපස්සනා පැත්තකින් හිත වැඩෙනවා නම් අපේ අපේ වාවට බැලුවත් හිත යන්නේ නැහැ ඒ අරමුණු වල ගැලෙන්නේ ඒක පොඩ්ඩක් මේ පරීක්ෂා කරලා බලන්න. නිසා සක්මනේ යද්දි පොඩ්ඩක් වටපිට බලබලා යන්න දැන්. වටපිට බලබලා යද්දිත් හිත ගැලෙන්නේ නැත්නම් ඒ අරමුණු වල. හිත ඉන්නවා නම් Taman එක්කම. අරමුණුත් එක්ක මිශ්‍ර වෙන්නේ නැත්නම් ඒ ඒ ඒව පොඩ්ඩක් පරීක්ෂා කරලා බලලම තමයි Taman තේරුම් ගන්න තියෙන්නේ. මෙහෙමයි දැන් අපි ගමනක් යනවා නම් බස් එක යනවා ඒ Taman යන ගමනට යනවා. හරි. බස් මඟ තොටි වාහන මිනිසු කොච්චරවත් දකින්නවා. ඒ වුණාට ඒ පැත්තට හිත යන්නේ නැහැ. යන්නේ නැහැ. ඒ වගේ හිත සැලෙන්නේ නැහැ. හොඳයි. සමාජයත් ඒ විදිහම තියෙනවා. හරියට හරි. අන්න ඒ ඒ තත්ත්වයක් දැක්නවනම් හොඳට හොඳයි. ඒ කියන්නේ ඕක ඉතින් මම ධර්මයේ පැත්තෙන් විස්තර කරනවා නම් ඔය දැන් එක සූත්‍රයක් තියෙනවා මේ මජ්ක්‍ධිම නිකායේ හම්බෙනවා උද්දේශ විභංග සූත්‍රය කියලා. ඒකදී බුදුරජාන් වහන්සේ කියනවා මේ ඒ කියන්නේ මේ හිත තියෙනවා ඒ කියන්නේ අපි හිතමු මේ මේ ඇසට අරමුණු වෙන රූප තියෙනවා. දැන් මේ රූප ඔස්සේ ඒ රූප නිමිති ඇසුරු කරගෙන විඥාණය මේ මුල් බැසගන්නේ නැහැ. න රූප නිමිත්තානුසාරි විඥානං හෝති කියලා කියනවා. රූප නිමිති ඇසුරු කරගත්ත විඥානයක් පහළ වෙන්නේ නැහැ. ඊළඟට න රූප නිමිත්ත අස්සාද න රූප නිමිත්ත අත්සාද ගතිතං කියලා කියනවා. දැන් අපි හිතමු අපි ලස්සන කෙනෙක් දැක්කහම අපේ හිත සාමාන්‍යයෙන් නම් ගිහිලා ඒ එතන ඒ දැකපු කෙනාගේ නිමිති බලමින් ඒ කියන්නේ විවිධාකාර හැඩතල එයාගේ මේ මේ හොඳට අත්දැකීමින් එතන නිකන් හිත ගිහිල්ලා අල්ලගන්න ස්වභාවයක් තියෙනවානේ එතන ගිහිල්ලා පැටලෙන ස්වභාවයක් තියෙනවානේ එහෙම ස්වභාවයක් නැහැ අන්න ටිකක් භාවනා වැඩුණාම ඊළඟට කියනවා න රූප නිමිත්ත අස්සාද විනිබද්ධං. දැන් මේ රූප නිමිති දැකලා දැකපු රූප නිමිත්ත හරහා ඒ විවිධාකාර අනුව්‍යංජනයේ විවිධාකාර ලක්ෂණ දැකීම නිසා ඒවැය තියෙන අපිටම අපේ හිත මේ මොකක්ද ඒකට කියන්නේ ඒ තරහා නිකන් සතුටටපත් වෙලා කුල්මත් වෙලා ඒකේ බැසගෙන ඔන්න ආයි ඒකෙන් පැටලෙනවා විනිබද්ධං කියලා කියනවා ඊළඟට න රූප නිමිත්ත අසාද සංයෝජන සංයුත්තම් කියලා කියනවා. මේ කියන්නේ රූප නිමිති දැකීම නිසා මේ සංයෝජන පහළ වෙනවා. හිතේ කෙලෙස් පහළ වෙනවා. ගැලෙනවා, ගැටෙනවා, නැත්නම් ආසාවෙන් බැඳෙනවා. ඔන්න සංයෝජන පහළ වෙලා. අන්න සංයෝජනත් එක දැන් යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා අර හොඳින් ඒ කියන්නේ භාවනාව පඩාගත්ත කෙනා මේ කියන්නේ විපස්සනාවෙන් විශේෂයෙන්ම භාවනාව කඩਿੱච්ච කෙනා අර වගේ රූප නිමිති දැක්කත් රූප නිමිති වල හිත කියන්නේ විඥානයක් වශයෙන් බැසගන්නේ නැහැ. ඊළඟට ඊළඟට ඒ දකින දකින ඒ රූප නිමිති වල ආස්වාදයක් වශයෙන් ගන්නෙ නැහැ. ඊළඟට ආස්වාද හරහා ආපෝ නිකන් පැටලිලි ගැට ගැසීම් මොකක්වත් නැහැ. ඊළඟට ඒක හරහා ආයි දැන් මේ හිතට කෙලස් එමක් නැහැ. ඒ වුණාට කෙලස් මේ හිත තියෙනවා බොහොම අකම්පිතව. හිත තියෙනවා නිකන් නතර වෙලා වගේ. එහෙම තියෙනවා නම් ඒක වරදක් නෙමෙයි. ඒක දැන් මට පැහැදිලි කරන්න ඕනුනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කියන්නේ අපි අපි තේරුම් ගත යුතුයි අපේ හිතේ රාගේ තියෙන තාක්, ද්වේෂේ තියෙන තාක්, මෝහේ තියෙන තාක් අපේ හිත පැටලෙනවා. ඊළඟට අපි හිතමු අපේ හිත බොහොම තණ්හා බරිත නම් අපි කැමති අරමුණක් ආවහම රාග බරිත නම් අපි කැමති අරමුණක් දැකපු ගමන් ඔන්න අපි ගාව දැන් හිත නැහැ. අපේ අපේ හිත තියෙන ඊළඟට මේ වෙන කෙනෙක් ගැන පැටලි පැටලි පැටලි පැටලි ඉතින් එන කතාවක දැන් හිත දුවනවා. දැන් ඒ ස්වභාවය තමයි ටික ටික ටික ටික අඩු වෙලා ඔන්න මේ විවිධාකාර දර්ශන දකිනවා. නමුත් හිත දැන් ඒවට යන්නේ නැහැ. ඒ වෙනුවට දැන් Taman තුලම තියෙන වගේ ස්වභාවයක් හැංගෙනවා. ඉතින් එහෙම එහෙම හැංගීම මේ විපස්සනා භාවනාවේ විශේෂයෙන්ම ලබන ප්‍රතිඵලයක්. ඒක කරදරයක් කරගන්න එපා. ඒක තමයි මේක ලැබෙන ආනිසංසය. මොකද ඒ කියන්නේ දැන් අපේ අපිට පුළුවන් දැන් මේ මේ මේ ක්‍රමවේදයම බුදුරජාණන් වහන්සේ සද්ද සම්බන්ධෙනුත් කියනවා. දැන් කනට ශබ්ද ඇහිලත් අර වගේ අරමුණු අරමුණු ඔසේ යමින් පැටලෙන්න යන්නේ නැහැ හිත. ඊළඟට ඒ වෑයෙන් සංයෝජන පහල කරගන්න, කෙලෙස් පහල කරගන්න යන්නේ නැහැ. ඒ වෙනුවට හිත ඉන්නවා Taman තුල නැතර වෙලා. ඒ වගේම ගඳ සුවඳ දැනෙලත් ඒ විදිහමයි. අපි තුම ආහාරයක් වළඳනකොටත් නැත්තම් කනකොට බොනකොට ඒත් ඒ විදිහමයි විවිධාකාර දේවල් කනවා බොනවා සමහරවට ප්‍රනීත දේවල් ලැබෙනවා සමහරවට කටුක දේවල් ලැබෙනවා නමුත් හිත ඉන්නේ Taman එක්කමයි ඒවත් එක ගැලෙන්න යන්නේ නැහැ ඊළඟට විවිධාකාර ස්පර්ශයන් ලැබෙනවා සමහරවට ඔන්න දුක් වේදනාවන් දැනෙනවා සමහරවට සැප වේදනාවන් දැනෙනවා ඉතින් ඒ කොයි දේ වුණත් ඒත් අර වගේමයි හිත තියෙන අකම්පිතව. ඊළඟට අනිත් පැත්තෙන් හිතටත් නිකන් හිටපු ගමන් සුළු සුළු සිතුවිලි එනවා. දැන් හැබැයි මේ හිත ඒ සිතුවිලි අල්ලගෙන ප්‍රපංච කරන්න යන්නේ නැහැ. හිත මේවත් එක්ක කතන්දර ගොතන්න යන්නේ නැහැ. මේ தত্ত্বය වර්ධනය කරගන්නයි තියෙන්නේ. ඉතින් මේ தত্ত্বය වර්ධනය වෙනකොට ඒ බලන්න තියෙන්නේ මම ඊයේත් මතක් කළා වගේ ඒ කියන්නේ මේ தত্ত্বය ඇවිල්ලා තියෙන්නේ සමාධියක් පදනම් කරගෙනද නැත්නම් හොඳට වැඩිච්ච ත්‍රිලක්ෂණයක් කරහා හොඳට වැඩිච්ච විපස්සනාවක් කරහාද? දැන් මට තේරෙනවා මෑණියන්ගේ ටිකක් කියන විපස්සනා පැත්තට සෑහෙන බරගතිය තියෙනවා. විපස්සනාවත් එහෙමයි. ඔව් ඒ නිසා ත්‍රිලක්ෂණත් බලනවා. බලනවා. ඒක තමයි. ගමන බිමන හැමදේම හැමදේම කරනවා. ඒක තමයි. ඒ නිසා පොඩ්ඩක් අර සමාධි සමා දැන් අපි තවදුරටත් අපේ හිතේ තියෙන කෙලෙස් ටිකක් සුද්ධ කරගන්න නම් ඒ කෙලෙස් වලට පොඩ්ඩක් මතු වෙන්න දෙන්න ඕනේ. ඒක තමයි. ඒක කරගන්න නම් අපි يعني ටික ටික ඒකයි මම ටිකක් වෙන වෙන වැඩ කටයුතු වල ටිකක් යෙදෙන්න. ඒ කියන්නේ දැන් ගෙදර දොරේ ඉන්නකොටත් අනිත් අයගෙන් අයින් වෙලා හුදේකලාම ඉන්න ගියොත් එහෙම ඒ කියන්නේ එතකොට නිකන් අර බංකර් එකේ ඉන්නා වගේනේ. එහෙම එහෙම ඉන්නත් එපා. හිටියේ සමාධියේ මේ වේවම කර කර හිටියේ. කර කර හිටියේ. එහෙනම් දැන් දැන් මේ යන ගමනේදී පොඩ්ඩක් අනිත් අයගෙත් උදව් ඇතුව තමයි යන්න වෙන්නේ. දැන් අනිත් අය තමයි අපිට පෙන්ලා දෙන්නේ ආ තාම මේ මේ අනාගාමි වෙලා නැහැ කියලා. <laughs> දේශ නැති වුණාට ඇතුලේ තියෙනවා කියන එක ඒගොල්ලෝ පෙන්වලා දෙයි. මොකද ඒ කියන්නේ දැනගන්න ඕනේ කොහොමද ඔය දන්නේ කියලා. දැන් අපේ මේ ඉන්න කට්ටිය පෙන්වලා දෙයි පොඩ්ඩක්. ඉතින් මේ කියන්නේ ඒ ඒ අනිත්‍යයේ ඇසුරු කරද්දී අනිත් විවිධාකාර කටයුතු කරනකොට අපි කියන්නේ අපි කැමති විදිහට දේවල් සිද්ධ වෙන්නේ නැහැ. අපි අපේ දරුවෝ වෙන්න පුළුවන්, අපේ කැමති අය වෙන්න පුළුවන්, අකමැති අය වෙන්න පුළුවන්. අපි අපි බලාපොරොත්තු වෙන විදිහට සමහර දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට අපි කැමති විදිහට අනිත් අය හැසිරෙන්නේ නැහැ. ඉතින් එතකොට කොහොමද අපේ හිත ප්‍රතික්‍රියා දක්වන්නේ? එතකොට අපේ හිත ද්වේෂ ද්වේෂයට යනවද? නැත්තම් නොරුස්නා ගති පහළ වෙනවද? දෙකක් කියන්න හිතෙනවද? කියලා හිතුණා. ආ ඒක තමයි. ඒ නැහැ. මේ හරි මේක මගේ කරුමේ එහෙම කියලා ඒක සමනය කරගන්න. කරගන්න. බලන්න. ඉතින් <laughs> තරහව දැන් තරහ ඉන්නේ. ඒක තමයි. ටික ටික බලන්න. ඒක තමයි. පුළුවන් තරම් දැන් ඔය මේ අනිත් කටයුතුවල යෙදෙන යෙදෙන අතරෙත් හිත ගැන අවධානයෙන් ඉන්න හිත තාම ඒ කියන්නේ දේශයට යනවද, රාගයට යනවද, නිකහිලා අරමුණු වල පැටලෙනවද? මේ නැත්තම් හිත නිකන් බොහොම කනගාටු වලටපත් වෙනවද? ශෝකබරිත වෙනවද? මේවා ඔක්කොම කියන්නේ දැන් අපේ එදිනදා කටයුතු හරහාම තමයි අපි විනිශ්චයකට එන්න වෙන්නේ. ඒව හරහාමයි හිතේ තියෙන දේවල් ඇවිස්සෙන්න අවශ්‍ය පසුබිම සකස් වෙන්නේ. මොකද එහෙම නැතුව අපි බොහොම අපි හදාගත්ත මේ කූඩුවක් ඇතුලේ අපි ඉන්න ගත්තොත් අපිට මේක නිශ්චය කරගන්න බෑ. ඒ නිසා පොඩ්ඩක් බොහොම විවෘතව කටයුතු දැන් තමන් වෙතට පැමිණෙන දේවල් ප්‍රතික්ෂේප කරන්න යන්න එපා. ඒ නිසා දැන් අපි තුමු වෙන කෙනෙක්ගෙන් ආරාධනාවක් එනවා පොඩ්ඩක් එන්න කියලා හරි වැඩකට උදව් කරන්න හරි අහර මේ කියලා. එතකොට මේ භාවනා කරන්න තියෙනවා කියලා නොගිහින් ඉන්න එපා. දැන් චුට්ටක් එහෙම ගිහිල්ලා බලන්න කොහොමද මේ ඒ ටිකක් සංකීර්ණ පරිසරයක බොහොම තමන් ප්‍රිය කියන්නේ ටිකක් කෙලෙස් උපදින්න පුළුවන් පරිසරයක කොහොමද දැන් හිත ප්‍රතික්‍රියා දක්වන්නේ? තමයි මම මේ ළඟදී මඟුල් ගෙදර ගියේටම ඕක තමයි. ඕක දෙවිකාර දකින්නට නෑ බොහොම උපේක්ෂාවෙන් හිටියා. හොඳයි හොඳයි. <laughs> ඒක තමයි. පොඩ්ඩක් ඒ වෙලාවට ඔය ප්‍රණීත දේවල් අනුභව කළත් බලන්න. <laughs> මොකද මොකද වෙන්නේ කියලා. මේ මොකද කියන්නේ ඕවා හරහාමයි අපි තේරුම් ගන්නේ අපි කොහෙද ඉන්නේ කියලා. නැත්තම් අපි හිතන් ඉන්නවා අපි මේ දැන් ඔක්කොම හරි කියලා. හැබැයි අර يعني හුඟක් වෙලාවට වෙන්නේ අපේ සමාධි ශක්තියෙන් කෙලෙස් සෑහෙන්න යටපත් කරනවා. ඒ කියන්නේ විපස්සනාවක් මොනෙත් නැහැ. නිකන් අපි තුමු කෙනෙක් දිගට දිගට සමත භාවනාවක් කරනවා කියලා. සමත භාවනාවක දිගට නිරත වීමම වුණත් ප්‍රමාණවත් කෙලෙස් සෑහෙන්න යටපත් කරන්න. නමුත් ඇතුලේ ඔක්කොම තියෙනවා. ඒකයි. ඒ නිසා ඒ නිසායි අපි පොඩ්ඩක් බුද්ධිමත් වෙන්න ඕනේ. කොහොමද මේ ඇත්ත වශයෙන්ම අපේ හිතේ ප්‍රකෘති తත්වය? ඇත්තටම මේක මේ සංගවිච්ඡ ස්වභාවයක්ද? එහෙම නැත්නම් ඇත්ත වශයෙන්ම සෑහෙන කෙලෙස් ප්‍රහාණය වීමක් වෙලාද නැත්නම් දුර්වල වීමක් වෙලාද කියන එක අපි අපිම අපි අපිම මේ පරීක්ෂා කරලා බලන්න වෙනවා. ඔව් ඒක තමයි මට අවශ්‍ය. ඒක තමයි. තියෙනවාද මේව එන්නේ නැත්නම් ඇයි කොහොමද කියලා. ඇත්ත ඇත්ත. ඔව්. ඔව්. ඉතින් සාමාන්‍යයෙන් මගේ සමාධිය සතිය කිව්වහම මේ ඉන්නකොට මට ලොකු මේ දැන් පවුලේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් හොඳට සැලසුම් කරන්න පුළුවන්. ආ කමන්නේ. ඒක වර්ධන්නේ. හොඳයි. ඒක निराවුල්ව හොඳට සැලසුම් කරන්න. හොඳයි. ඒක ඒක අනිවාර්යෙන් වෙන්න ඕන. මොකද කියන්නේ විපස්සනාව හරහා අපිට ක්‍රමානුකූලව මේ පැහැදිලි මනසක් හදලා දෙනවා. එයාට දැන් අර කෙනෙක් දැන් අපිටම දැන් අපිටම දරුවෝ පස් දෙනෙක් ඉන්නවා කියලා හිතන්න. අපි එක්කෙනෙක්ව අල්ලගෙන එයාට වැඩි අපිටම එයාට වැඩි ප්‍රමුඛතාවයක් දෙනවා නම් වැඩියෙන් ඇලිලා නම් ඒතර අනිත් හතර දෙනාම කැපෙනවානේ. එතකොට එතකොට ඉතින් ප්‍රශ්න තමයි. දැන් නමුත් අපි භාවනාවක් වඩන්න වඩන්න දැන් මේ පස් දෙනා ගැනම නිකන් උපේක්ෂාවෙන් බලන්න පුළුවන් ස්වභාවයක්. මධ්‍යස්තව මේ අපක්ෂපාතීව බලන්න පුළුවන් හැකියාවක් දැන් හිතේ හැදෙනවා. මොකද හිත හරි निराවුල්, පැහැදිලි. දැන් අර තමන් නිකන් තනිකර නිකන් පක්ෂපාතයකට එක්කෙනෙකුට යොමු වෙලා යනවා වෙනුවට ඇත්ත වශයෙන්ම කොහොමද මේ පසුබිම කොහොමද මේ ස්වභාවය ඇති වුනේ කියලා මධ්‍යස්ථව තීරණයක් ගන්න පුළුවන් පසුබිම සකස් වෙනවා. ඔව් අර මෛත්‍රී භාවනාවේ ඵල එතන තියෙනවා. ඔව්. දැන් දැන් දැන් මෛත්‍රිය පොඩ්ඩක් තියන්න. ඒක කරන්න එපා ගෝනේ සමාධිය වැඩි වෙනවා. ඒක තමයි. දැන් කියන්නේ මම කියන්නේ අර මෙත් හැමලටම සමව බෙදෙනවා. ඔව්. ඒක හරි. විශේෂත්වයක් නැහැ. ඒක හරි. ඔව්. ඒක ඇත්ත. ඒක ඇත්ත. දැන් බලන්න ඒ කියන්නේ මේ සමත පැත්තකින් නෙමෙයි විපස්සනා මොහුනුවරකින්ම දැන් හිත ඉස්සරහට ගන්න. විපස්සනාව තුලින්ම ඒ කියන්නේ සමතෙන් ඔය දේ කළා දෙනවා. දැන් බලන්න ඒ දේම කොහොමද මේක හරහා කරන්නේ? ඒ හරහාම තමයි හිත ටික ටික ටික ටික ඒ කියන්නේ මෙතන දැන් එන සිතුවිලි වලට වර්ග කිරීමක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ රාගයක් ආවත්, ද්වේෂයක් ආවත්, මෝහයක් ආවත්, කොයි දේ ආවත් ඒවා ඇවිල්ලා යන හැටි තේරුම් ගනිමින් ඉන්නවා නම් අපි ඒවට පෝෂණ ඒවා පෝෂණය කිරීමක් නැහැ. ඒ වෙනුවට හිතේ තියෙන්නේ අර නිකන් නතර වෙච්ච ස්වභාවයක් නැත්නම් පැහැදිලි ස්වභාවයක් නිදහස් ස්වභාවයක්. ඒ ඒ නිදහස් ස්වභාවය අත්දකින්න. ඒකේ වරදක් නැහැ. ඒ ඒ ඒ නිදහස් ස්වභාවය තමයි ඒකාතකින් බුදුරජාණන් වහන්සේ පෙන්වන නිකන් අර දීපයක් වගේ වෙන්නේ. මේ දීපං කෛරාත මේ දහවි යං ඕගහං නාග්බි කීරති කියලා ඒ ධම්මපදේ ඉන්නේ. ඒ කියන්නේ මේ ප්‍රඥාවන්තයා මේ ධහම ප්‍රගුණ කිරීම හරහා මේ කෙලෙස් සැඩ පහරට හසු නොවෙන දීපයක් හදාගන්නවා. ඒ දීපයේ ඉඳලා දීපය ඇසුරු කරමින් තමයි කෙලෙස් මර්ධනය කරන්නේ. ඉතින් මේ ඒ හැදෙන නිදහස් බව භාවිතා කරන්න ටික ටික අර මේ කියන්නේ එතන තමයි අපිට බොහොම කියන්නේ ආරක්ෂා සහිතව ඉන්න පුළුවන් තැන. ඒ තැන හොඳින් අපි හඳුනා ගන්නත් ඕනේ, තහවුරු කර ගන්නත් ඕනේ. එතන ඊළඟට භාවිතා කරමින් නැවත ඔන්න ටික ටික එන කෙලෙස් අරමුණු දිහා බලනවා, දැක දැක දැක දැක ප්‍රහාණය කරනවා. ඒක තමයි යන්න තියෙන මාර්ගය. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. හයවෙනි ප්‍රශ්නේ. අතිගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්ස මම ආනාපාන සති භාවනාව වඩන උපාසිකාවක් වෙමි පර්යංකේහි පට්ටල වූ පසු සිත අරමුණෙහි හුස්ම රැල්ල නාසිකාග්‍රෙහි පිහිටුවා ඒ දෙස බලා සිටිමි. හුස්ම ඇතුළු වන පිටවන ආකාරය හොඳින් දුටුමි. දිටිමි. තව දුරටත් දීර්ඝ කාලයක් සිටින විට කෙටි බවත් දිග බවත් හොඳින් වැටහුණි. තව තවත් නිරීක්ෂණය කරද්දී හුස්ම රැල්ල කෙටි වී සංසිඳන තත්වයට පත් වී අරමුණ නොදැනී නොතේරී ගිය නමුත් සතිය හා සමාධිය නොසෙල්වි අකණ්ඩව පැවැත්විය හැකි විය. ගෞරවනීය ස්වාමීන් වහන්ස මගේ භාවනා తত্ত্বය මින් ඉදිරියට භාවනාව පවත්වා ගත යුතු මාර්ගය කරුණාපූර්වක පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේට චතුරාර්ය සත්‍ය වහවහ අවබෝධය පතන බෝධියකින්. හොඳයි. හරි. දැන් මේ කටයුත්ත يعني හැම පර්යංකයකදීම ගන්න පුළුවන් නම් හොඳයි. බලන්න දැන් Tamanට විශ්වාසවන්තව දැන් ඊළඟ මේ භාවනා වාරයේදීත් මේ தත්තට යන්න පුළුවන්ද? ගිහිල්ලා නාසිකාග්‍රේ හිත මේ නතර කරගෙන වගේ බොහොම නිකන් සමාධිමත් ස්වභාවකින් ඉන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. Tamanට විශ්වාසය එනවා නම් දැන් හොඳට අපි දුමු පැය කාලක් විනාඩි 20ක් ඇතුළතදී මේ විදිහට හිත එකඟතාවයක් ඇති වෙනවා. ඒක හිත නින්දට වට ගන්න නැතුව නාසිකාග්‍රේ ප්‍රදේශයේම හිත රඳවගෙන මට ඉන්න පුළුවන්. අපිට උන් පැය භාගයක් විතර ඉන්න පුළුවන් කියන විශ්වාසය එනවද කියලා ඒ ඒක තමන්ම බලන්න. ඒ හැකියාව එනවනම් ඊට පස්සේ මේ අර කායික වශයෙන් මේ ස්පර්ශ ස්ථාන වලින් මේ වැඩේ පටන් ගන්න පුළුවන්. අනිත් එක ඔය පරීක්ෂණය හරහා, ඒ කියන්නේ දැන් මං කියවනේ නාසිකාග්‍රේ හිත එකඟ වුණාට පස්සේ පැය භාගයක් විතර පවත්වනවා කියලා. සමහර ලාවට එහෙම පවත්වනකොට සමහරවට ආනාපාන සතිය ඔස්සේම මේ තව ඉස්සරහට යන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා එහෙම යන්න ගත්තොත් අපිට ඒ පැත්තෙන් යන්න උනත් අවස්ථාව තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් මේ මේ දෙයම තව පොඩ්ඩක් වර්ධනය කළා නැත්නම් බහුලීකృత කළා බලන්න නාසිකාග්‍රේ ප්‍රදේශයේ රඳවගෙන ඉඳීමේදී මොකද්ද වෙන්නේ කියලා. බලලා මට පොඩ්ඩක් ආයි ලියන්න. ඊට පස්සේ එතෙන්දී එහෙමම තියෙනවා නම් අපිට ධාතු මනසිකාරයේ පැත්තට දාන්න පුළුවන්. නැත්නම් ආනාපාන සති හරහාම මේ යන්න පුළුවන් විදිහට ලකුණු පහළ වෙලා තියෙනවා නම් ඒ ඔස්සේ යන්නත් පුළුවන්. හොඳයි. හත්වෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මම අවුරුද්දක් පමණ කාලයක සිට භාවනා කරන්නෙක්මි. සක්මන් භාවනාව පාද ස්පර්ශයේ හොඳින් දැටහි. වැලි මළුවේ ඇති සීතල ගොරෝසු ස්වභාවයන්ද ලනුපදිරේ ඇති රළු ස්වභාවයන්ද වැටහි. යටිපතුල සිත නැඹුරු නැඹුරු කර සක්මන් මළුවේ ඒ එහා මෙහා කිහිප වාරයක් වුවත් ගිය හැක. කිසිදා සිත විසිරීමක් නොවේ. එහෙත් සමහර දිනවලදී සිතුවිලි ගලා ඒමක් සිත ඒකාග්‍ර කර ගැනීමට ප්‍රමාද වේ. යටිපතුල ප්‍රථමයෙන් විලුඹ දෙවනුව ඇඟිලි වරද හා විලුඹ අතර කොටසත් තෙවනුව ඇඟිලි වශයෙන් කොටස් තුනකට බිම ස්පර්ශය වන බවක් දැනේ. තවද දනිහෙන් පහළ කොටස වලලුකර ආදී වශයෙන් නැමීම් දිගහැරෙන ස්වභාවයන්ද වැටහේ. මෙම කාලයේ තුලදී සිරුරේ විවිධ චලනයන් වේදනාවන් ඇතිවේ. එම වේදනාවන් චලනයන් වශයෙන් මෙනෙහි කරන විට ඒවා ප්‍රහාණය වී යයි. නැවත නැවතත් එවැනි වේදනාවන් ඇතිවේ. පර්යංක භාවනාව. සක්මන් භාවනාවේදී ඇතිවන වේදනාවන් පහවීමත් සමගම මගේ පර්යංකයට වාඩි වෙමි. එහිදීද ඊතා කෙටි වේලාවකින් ආස්වාස ප්‍රාස්වාසයේ කරේ කෙරේ සිත රඳවා ගැනීම කළ හැක. ටික වේලාවකින් හුස්ම ගැනීම පිටවීම සිදුවීමේදී හුස්ම ගැනීම පිටවීම නොදැනී යයි. ටික වේලාවකින් නැවත දැනීම ඇතිවේ. හුස්ම ගැනීම ගැනීම පිටවීම නොතේරෙන විට උදරයේ පිම්බීම හැකිලීම දෙස සිත යොදවමි. මෙසේ සිටින අතරතුරදී ශරීරයේ විවිධ වේදනාවන් ඇතිවේ. මුළු සිරුරම ඉඳුකටු වලින් ඇනින්නාසේ ලෙස රුධිර ස්පන්දනයන් වෙබ්ලීම් පටන් ගනී. මේ හැම එකක්ම ඒ ඒ මෙනෙහි කිරීම අනුව සිත වේලාවක් නොදැනී යයි. මෙලෙස වර්තමාන අරමුණෙහි පැයකට ආසන්න වේලාවක් සිටිය හැක. තවද පෞද්ගලික gedara දොරේ වැඩ කටයුතු වලදීද බොහෝ දෙයට එම ක්‍රියාවන්හි සිත රඳවා ගැනීමට හැකි වේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ තවදුරටත් ක්‍රියා කළ යුතු ආකාරය දෙපැහැදිලි කරමින් ඉල්ලා සිටිමි. يعني කරලා තිනවා හොඳටම හොඳයි. උත්සාහයෙන් වැඩේ කරලා තිනවා. ඉතින් මම හිතන්නේ මෙතන එකතු කළ යුතු කියලා විශේෂ දෙයක් නැහැ. වෙනස් කළ යුතු කිසි දෙයක් නැහැ. මේක තව ටිකක් වර්ධනය කරන්නයි තියෙන්නේ. එහෙනම් ටිකක් තව භවනාව වැඩෙන්න ඉඩ හරින්න. කියන්නේ අපේ මේ කලබල වෙලා මේක කරන්නත් බෑ. ඒ නිසා තව මේ කටයුත්ත හොඳින් කරගෙන කරගෙන යන්න. ඊට පස්සේ තමන්ටම අත්දකින්න හම්බ වෙමේ වෙනස්කම්. ඒ නිසා දැනට මොකක්වත් ඒ කියන්නේ වෙනසක් කළ යුතු නැහැ. කරලා තියෙන හොඳටම හොඳයි. අටවෙනි ප්‍රශ්නේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ ජීවිතයේ නේවාසික භාවනාවකට සහභාගී වන පළමු වතාවයි මෙහිදී සක්මන් භාවනාව ප්‍රථමව ප්‍රථමව පර්යංක භාවනාව කරමි පර්යංකේ මූලකම මූලකමටහන ආනාපාන සතියයි දෙයාකාරයකට භාවනා අතරතුරින් අවසානයේ දෛනික කටයුතු වලදී කයේ කම්පන චංචල අත්විඳිමි වසරක පමණ කාලයක සිට මේ తත්වයේය. කයේ ධාතු ස්වභාවය දැනෙන විට එයට සතිමත් වෙමි. පර්යංක භාවනාවේදී ධාතු දැනෙන්නේ නැති විට ආස්වාස ප්‍රාස්වාසයේ දෙස බලා සිටිමි. මට ඇති ගැටලුව වන්නේ කලින් මා මෙම භාවනා පුහුණු ස්ථානයේ උපදෙස් ලැබුණත් මේ අවස්ථාවෙන් පසු සක්මන් භාවනාව පමනක් කිරීමටය පර්යංකය තුල මනසේ මායාවන් තුලට ආ ආලෝක සංඥා තුලට මෙන්ම හිස්තැන් තුල අතරමං වීමට ඉඩ ඇති නිසා පර්යංක භාවනාව නොකරන ලෙසට උපදෙස් ලැබිනි. මෙහි පැමිණ පර්යංක ගත වූ පසු මුලින් නිදිමත වී නින්දටපත් විය. ඊයේ දිනේ සක්මන් භාවනාවෙන් පසු පර්යංකගත වූ විට විනාඩි 5කින් පමණ පසු රතු පාට, කොළ පාට, සුදු පාට ආලෝක කදම්බ මතුවී මා ඒ තුලට ඇදී යන්නක් මෙන් දැනුනි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙහි ඒමට පෙර මට ලැබුණු උපදේශ පරිසි පර්යංකයේ තුල මා මුලා වී දැයි හැඟේ. එක් ප්‍රශ්න 1. මා සක්මන් භාවනාව පමණක්ම කළ යුතුයද? හොඳයි අපි බලමු එක එක ගමු. <laughs> මට නම් හිතෙනවා පොඩ්ඩක් පරයන්කත් කරන්න කළා අර දැන් ආලෝක ස්වභාවයන් පේන්නේ Tamanටමනේ. ඉතින් ඒවට අවධානය යොමු කරන්නේ නැතුව තමන්ට පුළුවන් මේ කායික වශයෙන් දැනෙන දෙයකට හිත යොදන්න. ඒ අපිමයි ඒ ආලෝකවල වලට ප්‍රමුඛතාවය දෙනවද? නැත්නම් අපි ආලෝකවල අවධාන ආලෝකවලට අවධානය යොමු කරනවද? එහෙම නැත්නම් අපේ කයේ විශේෂයෙන් දැනෙන දේවල් වලට අවධානය යොමු කරනවාද කියලා තීරණය කරන්න වෙන්නේ. මොකද ඒ කියන්නේ හිත පොඩ්ඩක් හසුරව ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා මේවා එනවය කියලා බය වෙලා මේක නොකර ඉන්නවට වඩා බලන්න වාඩි වෙලා ඉන්නවා ඉන්නකොට මේ හොඳට දැනෙන දේවල් තියෙනවා. මේ හිතින් හදලා දෙන ආලෝක සංඥා වලට නෙමෙයි ඒ වුණුවට දැන් අත මෙහෙම තියාගෙන ඉන්නකොට මේ අත් දෙක ගැටෙන තැන තේරෙනවා. ඊළඟට මේ පාද වදින තැන් තේරෙනවා. වාඩි වෙලා ඒ තැන් හොඳින් බලබලා ඉන්න. දැන් ඒ කියන්නේ ඔය ආලෝක ස්වභාවයන් මතුවෙනවා කියන්නේත් වරදක් නෙමෙයි. ඒ ඇවිල්ලා ඒ කියන්නේ සමත පැත්තකින් මේ හිතේ එකඟතාවය වර්ධනය වෙන බවට ලකුණු. නිසා මේක කරදරයක් කරගන්න ඕනේ නැහැ. ඉතින් මේ වයින් කියන්නේ ඒ පැත්තෙන් ලොකු අකමැත්තක් තියෙනවා යන්න තමන්ට පුළුවන් වාඩි වුණ ගමන්ම සුළු මොහොතක් ආනාපාන සතිය කරලා හුඟා අර තරමට මේ ආලෝක ස්වභාවයන් මතුවෙනකන් ඉන්නේ නැතුව ටික වෙලාවක් ආනාපාන සතිය කරලා ඊට පස්සේ කෙලින්ම මේ කායික වශයෙන් දැනෙන දේවල් වලට විශේෂයෙන් ওই ස්පර්ශ වෙන ස්ථානවලට යොදලා හොඳින් බලබලා ඉන්න. ඒවැයි හොඳට يعني හිත යොදලා බලමින් ඉන්නකොට අර තමන්ගේ හැදිච්ච එකඟතාවය ක්‍රමානුකූලව මේ අපි දැන් අලුතෙන් බලන තැනට හොඳට යොමු වේවි. ඒක තමයි මේ කරගන්න තියෙන්නේ. ඒ නිසා දැන් මේ හැදිච්ච එකඟතාවයෙන් වැඩ ගන්නයි තියෙන්නේ. ඒ වැඩ ගැනීම හොඳටම කරන්න පුළුවන් මේ ඉඳගෙන කරන භාවනාවේදීත් ඒ නිසා ආලෝකේනමයි කියලා පරයන්කේ නවත්තන්න අවශ්‍ය නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ. ඔව්. දෙවැනි ප්‍රශ්නේ සක්මන් භාවනාව පමනක්ම කොට නිවන් අවබෝධ කරගත් උතුම් බුද්ධ කාලයේ හා ඉන්පසුව සිටියදැයි මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙනු මැනව. දෙකම කරමු ඉතින් අපි බය මේ දෙකම කරමු. ඒ කියන්නේ සක්මන් භාවනාවත් හොඳටම හොඳයි. ඒක ඉතින් ආයි විවාදයක් නැහැ. සක්මන් භාවනාව විතරක් කරලා මේ කෙලෙස් ප්‍රහාණය කර කලපු උතුමොත් ඉන්න ඇති. ඒ කියන්නේ මේ නැහැ කියන්න බෑ. මොකද මේ කියන්නේ බුදුරජාන් වහන්සේම කියනවා. ඉතින් හැබැයි බුදුරජාන් වහන්සේ කියලා නම් තියෙන දෙකම අනුසාරයෙන් යන්න කියලා. ඒ කියන්නේ සූත්‍ර දේශනාවල තියෙනවා. අපිටම දැන් දවස බෙදාගත්තොත් කොටස් තුනකට හතරකට ඔන්න බුදුරජාන් වහන්සේ කියන උදේ පාන්දරින් අවදි වෙලා ආයි මේ රාත්‍රී වෙනකම්ම මේ සක්මණේන් පරයන්කෙන් චංකමේහි නිසින්නේහි ආවරණීයේහි ධම්මේහි චිත්තං පරිසෝදේති මේ සක්මනේ දෙමින් මේ ඉඳිමින් ඉඳිමින් භාවනා කරමින් මේ සිත ආවරණය කරන නීවරණ ධර්මයන්ගෙන් හිත පිරිසුදු කරනවා ඊළඟට ආයේ රාත්‍රී කාලයේදීත් මේ විදිහට චංකමේහි නිසින්නේහි ආවරණීයේහි ධම්මේහි චිත්තං පරිසෝදේති කියලා කියනවා කියන්නේ ආයේ නිින්දට යන්න කලිනුත් පොඩි රාත්‍රී කාලයේ පොඩි ප්‍රදේශයක් තියෙනවා නම් ඒකත් ওই විදිහටම ගත කරනවා ඊළඟට නිින්දට යන වෙලාවේදී බොහොම සතිමත්ව නිදා මේ කියන්නේ නිින්දට යනවා. තායි උදේ අවදිලත් ඔය දේම කරනවා. ඉතින් මේ විදිහට ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කොයි දේත් අපේ ප්‍රයෝජනෙට ගන්න තමයි අනුදැන වදාරලා තියෙන්නේ. එනිසා අපේ මේ ඉරියව් හතරෙන්ම ප්‍රයෝජන ගන්නයි තියෙන්නේ. ඔව්. තුන්වෙනි ප්‍රශ්නේ වසරක පමණ සිට මා අත්විඳින ධාතු ස්වභාවයන් ඉදිරියට යෑමට තව දුරටත් උපදෙස් පතමි. ඔව් ඒ ටික තමන් කියන්නේ ධාතු ස්වභාවයන් මතුවලා තියෙනවා නම් ඒ ධාතු ලක්ෂණ දිහා හොඳින් බලමින් ඉන්නයි තියෙන්නේ. බලන්න ඒ දේ Taman නිවැරදිව කරනවාද කියලා. ස්වාභාවිකව ඒවා මතුවෙනවා. Taman බොහොම යහුසුරුව එතෙන්ට Tamanගේ අවධානය යොමු කරනවා. යොමු කළා බොහොම නිහඬ මනසකින් ඒවා හොඳින් නිරීක්ෂණය කරනවා. නිහඬ මනසකින් කියලා මම අදහස් කළේ අර කතා කරන්නේ නැති මනසකින්. අපි පොතේ දැනුම ඉස්සරහට අරගෙන මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා ඇතුලෙන් තර්ක කරන්නේ නැති බොහොම නැවුම් මනසකින් නිශ්ශබ්ද වෙච්ච මනසකින් මේ ධාතු ලක්ෂණ දිහා බලනවද? දැන් මේ මේ දිහා බලන්නේ ටිකක් මේකේ ඇතුලේ මොකද්ද වෙන්නේ? මේකේ ක්‍රියාකාරීත්වය මොකද්ද කියලා නිකන් අර පරීක්ෂා කරන ආකල්පකින් තමයි බලන්නේ. එහෙම බලනවා නම් ඔන්න අපිට ඒ හරහා ඔන්න ධම්මවිචය පැත්තක් වර්ධනය වෙනවා. සතිය හොඳට වර්ධනය වෙනවා. ඉතින් බොජ්ජංග ධර්මයන් දියුණු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ ක්‍රමයට තමන් කරනවා නම් යන ක්‍රමය හරියි. නවවෙනි ප්‍රශ්නේ තෙරුවන් සරණයි ගෞරවනීය හිමිපාණන් වහන්ස සක්මන් භාවනාවේදී හා පර්යංක භාවනාවේදී මා විසින් අත්විඳින ලද කෙටි වාර්තා ඉදිරිපත් කරන්නට අවසර සක්මන් භාවනාව සක්මන් භාවනාව සඳහා ලඳු පැඳුර සහ ටයිල් පොළව යොදව ගනිමි මුළු සක්මන කෙරෙහිම අවධානය යෙදෙමින් සක්මන් කෙළෙමි පාදයේ මුල සිට අග දක්වා ඉදිරියට යෑම නැමෙන තැන නැමෙන ස්ථාන නිරීක්ෂණය කෙලෙමි. ලනුපැදුරේ වෙනදාට දැනුණු තද රළු ගතිය අද දින නොදැනේ. ඒ වෙනුමට මාහට දැනුනේ මෘදු ගතියකි. මෙය නිරීක්ෂණය කිරීමේදී පාදය පුළුන් ගොඩක් දෙස තබා යන්නා මෙන් දැනින. ටයිල් පොළව මත සක්මනේදීද මුදු සිනිඳු ශීත ගතියක් දැනින අතර එම අවස්ථාවේදී පුළුන් ගොඩක් සක්මන් කරන්නාක් මෙන් දැනින. පර්යංක භාවනා. මම දැන් මෙතන ලෙස දැන දැනගනිමින් පර්යංකයේ ගත වුනිමි. මේ වෙනදාට වේගවත්ව ආ ආස්වාසයේ අද දින මද වේගයකින් පැමිණිය. ප්‍රාස්වාදයේද සෙමින් සිදුවිය. ඇතුල් වූ ආශ්වාසයෝද පිට වූ ප්‍රාශ්වාසයෝද කෙටි විය. නාසිකාග්‍රයේ අවධානය යොමු කළද එම ආශ්වාස පසු පපු ප්‍රදේශයේ ඉස්සී උදරය කඩා ගොස් උදරයේද පිරවි නැවත නැතිවන අයුර දැක්ක. එලෙස ප්‍රාශ්වාසයේද එලෙසම දැකිමින් නාසිකාග නාසිකා දෙකින්ම පිට වී ගියේය. මේ తත්වය ආශ්වාස ප්‍රාශ්වාසයේ සිහින් වන තුරම පැවතින. විනාඩි කිහිපයකදී නොදැනෙන තත්වයකට පැත්වේ. ඉන්පසු ශරීරයේ පොළවේහි ගැටෙන තැන් විමසා බැලීය. සෑහෙන වේලාවක් නිරීක්ෂණය කරද විශේෂත වූ යමක් සිදු නොවිය. මෙලෙස නිරීක්ෂණය මීට පෙර කර නොතිබින. ගරුතර ස්වාමීන් වහන්ස අප විසින් ඉදිරිපත් කරන කමහඬන් වාර්තාවලට ඔබගේ ගැටලුව තොරතුරු අප ලබා ලබාම විස්තර කරනවා දැනි ගැනීමද ඒවා උචිත උපදෙස් ලබා දෙමින් අප හා ධෛර්යමත් කිරීමට අපගේ හරි හරි හොඳයි මොකක් හරි එකක් තියෙනවා. එතකොට මේ මට يعني මගදී පොඩ්ඩක් හම්බුණා අර ආනාපාන සතිය බලන්න ගිහිල්ලා يعني ප්‍රශ්වාසයත් එක්ක මේ හුඟක් يعني ඇතුළට ගිය ස්වභාවයක් විස්තර වෙනවා මේ උදරයේ උදරය දිහා බලනවා ආහාරමේ කියලා. අපි සාමාන්‍යයෙන් ආනාපාන සතියේදී එහෙම කියන්නේ ආස්වාසයක ඇතුළට යාමක්වත් ප්‍රස්වාසයක පිටට යාමක්වත් කරන්නේ මේ නාසිකාග්‍රයේ ඒ කියන්නේ මේ ප්‍රදේශයේ හිත රඳවගෙන ඉඳීමක් කරන්නේ. මං හිතන්නේ මං කලින් දවසකුත් විස්තර කරා. කියන්නේ අපි මෙතන දොරටුපාලයක් වගේ සතිය රඳවගෙන ඉන්නවා මිසක් අපි ඇතුළට යන්නේවත් පිටට යන්නේවත් නැහැ. එතකොට තමයි අපි මෙතන හිත ඒකාග්‍ර වෙන්න ගන්නේ. හිතේ ඒකාග්‍ර භාවයක් ඇති කරගත්තොත් තමයි අපිට අර වගේ මේ කායික වශයෙන් දැනෙන දේවල් ධාතු ලක්ෂණ බලන්න ගියාම හොඳින් වැටහීමක් ඇති වෙන්නේ. එහෙම නැතුව අපිට විසිරිච්ච මනසකින් නම් මේක බලන්න යන්නේ. ඒ තරම් දෙයක් වැටහෙන්නෙම නැහැ. ඒ නිසා බලන්න ආනාපාන සතියෙන් අවශ්‍ය විදිහට මේ ආයුධය මොහත් වෙලාද කියලා. මේක හරිය නිකන් මේ ආයුධයක් මොහත් කරනවා වගේ වැඩක් තමයි අපි ආනාපාන සතියෙන් මුලින් කරලා තියෙන්නේ. ඒක කරගන්න නම් අපි ආස්වාසය ප්‍රස්වාසය ගන්න ඕන සතිය ඉදිරිපත් ඉදිරියට ගන්නවා. ඊළඟට අවධානය නිරන්තරයෙන්ම මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ පවත්වනවා. ඒක හෙල වෙන්න දෙන්නේ නැහැ. ඒක වෙන බාහිර අරමුණකට ගියොත් ආයෙ දෙන්න ගෙනලා තියාගන්නවා. ඉතින් ඒ ඒ හරහාම තමයි ඔන්න මෙතන හිත සමාධි වෙන්න ගන්නෙ. ඒක තමයි ඊළඟට අපි මේ කායික වශයෙන් දැනෙන දේවල් වලට යොමු කරන්නේ. මම හිතනවා ඒතන ටිකක් සකස් වුණොත් ඊළඟට ඊළඟට මේ කායික වශයෙන් දැනෙන දේවල් වලට කයේ ස්පර්ශ ස්ථාන වලට හිත යොමු කරාම අර හොඳින් එකඟ වෙච්ච හිතක් නම් අපි යොමු කරන්නේ ඔන්න හිත ගැඹුරකට ගිහිල්ලා නැත්නම් සමාහිත හිතකින් අපිට සාමාන්‍ය විසිරිච්ච මනසකින් දකින්න දෙයකට වඩා සෑහෙන යමක් දැක ගැනීමේ අවස්ථාව තියෙනවා. නිසා ඒ දේ කරන්න මම හිතනවා එතකොට ඉස්සරහට යන්න පුළුවන්. ඔව්. 10 වෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව. පර්යංකේ වාඩි වී සිට සිත කය දෙසට යොමු කරමි. එසේ බලා සිටින විට වඩාත් ප්‍රකටවන අරමුණ ඔස්සේ සිතට අරමුණු කරමි. බොහෝ විට ආස්වාස ප්‍රාස්වාසයට අනුව ශරීරයේ පපුව උස් පහත් වීම හෝ නාසිකාග්‍රයේ හුස්ම රැල්ල අරමුණු වේ. මෙසේ අරමුණු දෙස බලා සිටින විට එක ක්‍රමයක් සියුම් වී යන්තම් දැනෙන නොදැනෙන තත්වයටපත් වේ. එම තත්වයටපත් වූ විට ඒ දෙස බලා සිටීම තරමක් දුෂ්කරය. එක්කෝ සිත සිත තුලින් නැගෙන සිතවිල්ලක් ඔස්සේ ගමන් කරයි. නැතිනම් නින්දට පෙළඹේ. මෙසේ බලා සිටින විට පාදවල වේදනා තදින් දැනෙන්නට වූ විට පර්යංකයෙන් නැගිටීමි. එක පර්යංකයකදී පමණක් අරමුණ සියුම් වූ පසු තව දුරටත් ඒ දෙස වඩා වැඩි වේලාවක් බලා සිටීමට හැකි විය. එහිදී ටික වේලාවක් මුහුණේ කුහුඹි දඟලන්නක් මෙන් දැනින. එම වේදනා අඩුවෙමින් වැඩි වෙමින් පැවතුණු අතර පාදයේ වේදනා අධික වූ විට පර්යංකයෙන් නැගී සිටියෙමි. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී දකුණ වම වශයෙන් මෙනෙහි කරමින් නොකර මෙනෙහි නොකර වාර කිහිපයක් සක්මන් කළ හැකිය. විටින් විට සිතෙන් නැගෙන සිතුවිලි ඔස්සේ සිත පිට යෑමද සිදුවේ. අද දින එක් සක්මනක් සක්මන් භාවනාවකදීද මුහුණේ කුහුඹි දඟලන්නක් මෙන් දැනින ඔබ වහන්සේට උතුම් නිර්වාණ බෝධය වේවා. දෙකට කරන්න මේ කියන්නේ ටික ටික ක්‍රමයේ අහුවෙනවා. ඉතින් ඔය එන බාධාවන් ටික ටික තමයි ඉතින් මගහැරෙන්නේ. මුලදී ඒ තරම් අපිට මේ කයෙන් ලොකු සහයෝගයක් ලැබෙන්නේ නැහැ. වේදනාවන් එන්න ගන්නවා. නමුත් මේක බහුලීකృత කරන්න කරන්න නැවත නැවත යෙදෙන්න යෙදෙන්න ටික ටික මේ ඔය එන ගැටලු निराකරණය වෙනවා. ඒ නිසා වෙනසක් කරන්න ඕනේ නැහැ. ක්‍රමයේ ටික ටික අහුවෙන බව තේරෙනවා. දිගට කරන්නයි තියෙන්නේ. හොඳයි. එතකොට අපිට අද ලැබිලා තියෙන මේ ලිඛිත ප්‍රශ්න අවසానයි. කාට හරි වාචිකව ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. නිර්වන් සර්ණයි ස්වාමීන් වහන්සේ. නම් වෙන ප්‍රශ්නේ මම ඉදිරිපත් කරේ. ඔව්. මම නාසිකාග්‍රහවට තමයි මේ ආස්වාස් ප්‍රස්වාසෙ මෙනෙහි කරන්නේ. ඔව්. නමුත් මම එතරින් එහෙට සිත ගෙනියන්නේ නැහැ. ඔව්. ඒ වුණාට ඉබේ මේක දැනෙන්න පටන් ගත්තා. ඒකම ඉබේ දැනගත්ත විතරයි ඒ අර මම මේ නාසිකාගෙන් එහෙට මම හිත ගන්නේ නැහැ. හරි. ඒක හොඳයි. ඔව් මේ මානසික උපදෙස් මට කියලා දුන්නේ නේද මම ඉතින් එහෙට යන්නේ නැහැ. හොඳයි. මොකද මට මේක දැනුනේ නිකන් CCTV කැමරාවක තියෙන ස්වභාවයක් වගේ තමයි මම දැක්කේ. හරි. ඒක ගැටලුවක් නැහැ. ඒ කියන්නේ මේ කියන්නේ ක්‍රමානුකූලව හිත විසින්ම චුට්ටක් ඉතින් ඒක කරලා දෙන අය උනාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපේ ප්‍රයත්නයේ විදිහට ටිකක් අර නාසිකාග්‍රය තුලම මේ හිත පොඩ්ඩක් එකඟ කර ගැනීමයි තමයි අපේ ප්‍රයත්නයේ විදිහට. එහෙමයි සර්. ඊට පස්සේ අර ඒ ඒ එකඟ වෙච්ච දේ ඊළඟට අපේ කය තුලා මේ යොමු කිරීමයි කරන්නේ. එහෙමයි. නේ. නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. මම පරයන්කය සිටින වෙලාවේ නිතර නිතර එහෙම නැහැ මට කීප විටක්ම සිද්ධ වෙලා තියෙනවා. හුස්ම නැතුව ගිහින් ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ හුස්ම මට තේරෙන්නේ නාස්පුඩු දෙකේ හිර වෙලා තියෙනවා වගේ. හුස්ම වැටෙන්නෙත් නැහැ, පිට වෙන්නෙත් නැහැ, එළියට එන්නෙත් නැහැ. හිත සමාහිත වෙලා මම හිස් තැනක ඉන්නවා වගේ මට තේරෙනවා. මද එලියක් තියෙනවා මා වටා. හුස්ම ස්වාමින් වහන්සේ වෙනදට මට විනාඩි 10ක් 15ක් විතර යනකොට නැවත හුස්ම වැටෙනවා. අද මම තුනට විතර භාවනාවට ඉඳගෙන ඊට පස්සේ 4:45 විතර වෙනකම්ම මම හිටියා. මට වේදනාවක් දැනුනෙත් නැහැ. ඊට පස්සේ මැද අතරතුර මම ඒක වෙනස් කරගන්න කියලා හිතාගෙන මේ ඉරියව් වෙනස් කරා. වෙනස් කරලා ඉඳගත්ත ආයේ ඒ විදිහටම දැනුනේ. ඉතින් ස්වාමීන් වහන්සේ මට දැනෙන්නේ දැන් පරයන්කෙදී ආස්වාස ප්‍රස්වාස කරනකොට වම් නහයෙන් ඉහළට ආස්වාස දකුණු නහයෙන් පහළට එන වගේ තමයි මට තේරෙන්නේ. ඉතින් හුස්ම හිර වෙලා වගේ දැනුණා. ඉතින් මට තේරුම් ගන්න බෑ නැවතිලා කියන්නේ ශරීරයත් වේදනාවකුත් කිසි දෙයක් දැනුනේ නෑ ශරීරයත් දැනුනේ නෑ මට ශබ්ද ඇහුණට මට දැනුනෙත් නෑ මේ ඒ විදිහේ තත්ත්වයක් තිබුණේ ඉතින් සල්මාසේ හොඳයි ඒකේ ගැටලුවක් නෑ يعني හිතේ පොඩි එකඟතාවයක් ඇති වෙලා තියෙනවා මේ සක්මන් භාවනාවේදී මොකක්ද අත්දකින්නේ? සක්මන් භාවනාවේදී හිත එකඟ වෙනවා. සමහර වෙලාවට මම යනවා නෙමෙයි යැවෙනවා වගේ තේරෙනවා. සමහර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදීත් මට හුස්ම රැල්ලට හිත යනවා. අහහ. හුස්ම රැල්ල මට දැනෙනවා. හරි. එහෙම වගේ වෙනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට දරුවන් සඳහා මේ ගැන පැහැදිලි කරලා දෙන්න. මේ සක්මන් භාවනාවේදී හැබැයි හුස්මට හිත ගියාට එතනම රඳවන්නේ නැතුව ආයෙත් මේ පායද දැනෙන දෙයට යොමු කරන්න. ගන්නවා ස්වාමීන් වහන්සේ එහෙම කරනවා. හිත යොමු කරන්න ඊට පස්සේ ඒ දැනෙන දේත් එක්ක පුළුවන් තරම් ඉන්න. ඒ කියන්නේ සක්මන් භාවනාවෙන් තමයි අපිට හිත අවශ්‍ය අවශ්‍ය තැනට යොමු කිරීමේ නිකන් අභ්‍යාසයක් ලැබලා දෙන්නේ. ඒ නිසා වම් පාදයේ ස්පර්ශනකොට එතන හොඳට හිත පවත්වනවා. එතන ටිකක් විස්තර බලන්න පටන් ගන්න දැන්. දැන් කොච්චර කාලයක්ද මේ භාවනා කරනවද? ආනාපාන සතිය අවුරුදු දෙකක් විතර ඇති ස්වාමීන් වහන්සේ. මේ ගෙදරදීත් භාවනා කරනවද? ගෙදරදීත් කරනවා. කියන්නේ දවසට පැය දෙකක් විතර? දවසකට පැය දෙකක් විතර උදේට පැයක් හවසට පැයක් වගේ කරනවා. කරනවා. හොඳයි. එතකොට ආනාපාන සතියෙන් හිත එකඟුණාට පස්සේ ඔය තත්වේම හිත හඳවගෙන ඉඳීමද දිගටම මේ පරයන්ක භාවනාවේදී කළේ? ස්වාමීන් වහන්සේ දැන් මට අද තමයි එච්චර ගොඩක් වෙලා ඉන්න පුළුවන්. එතකොට මට ටිකක් වෙලා ඉන්නකොට නිකන් ඒක නිකන් පාළුවක් වගේ නිකන් මට බෑ කර ඒ වගේත් හිතුණා. නැගිටින්න ඕන කියලා මං උවමනාවෙන්මයි නැගිට ඒ වෙනකොටත් මගේ හුස්ම වැටෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. කියන්නේ හිර වෙලා වගේ තිබුණේ. සිතවිලි මොකුත් නැහැ. ඔව්. එහෙම හිතුණා මට. අපි ටිකක් කියන්නේ ආනාපාන සතියෙන් දැන් ඔතන ඉන්න එක ටිකක් දැන් සිද්ධ වෙනවනේ දැන් Tamanට විශ්වාසය තියෙනවානේ මේ නාසිකාග්‍රයේ හිත රඳවන්න පුළුවන් කියලා. ඒ නිසා රැඳවුවට පස්සේ කාය කියන්නේ හුඟාක් අපි ඔතන හිටියොත් සමහරලාවට අපිට වෙනත් අරමුණක් මතු කරගන්න අමාරුයි. ටිකක් හිත කෙලින්ම සමාධි පැත්තකට යන්න තමයි වෙන්නේ. ඒ නිසා දැන් එතන සමාධියෙන් දැන් සමාධි පැත්ත ටිකක් හැදිලා තියෙන හින්දා ඒක දැන් අපි භාවිතා කරමු මේ විපස්සනාවක් සඳහා. ඒ නිසා කායික වශයෙන් දැනෙන දේවල් දැන් බලන්න පටන් ගන්න. ස්පර්ශ වෙන ස්ථානවලට හිත යොමු කරමින් ඒ තැන් නිරීක්ෂණය කරන්න පටන් ගන්න. ඒක පොඩ්ඩක් කරලා මොකද ඒක කරන්නත් එකපාරට අමාරුයි මොකද දැන් අපේ මෙතන නාසිකාග්‍රේ ගාවම ඉන්න පුරුදු වෙච්ච හිත දැන් අර වගේ කායික වශයෙන් දැනෙන ස්පර්ශ තැන් ස්පර්ශ ස්ථාන වලට යොමු කරාමත් ආයෙත් පයින්නවා නාසිකාග්‍රේට. ඒ නිසා පොඩ්ඩක් අර තමන් මෙහෙවලා තමයි මේ තැන් වලට ගන්න වෙන්නේ. ඒ නිසා ඒවා පොඩ්ඩක් බලමින් බලමින් බලමින් පොඩ්ඩක් උත්සාහයෙන් වැඩේ කරන්න ඕනේ. එහෙනම් එහෙම කරද්දී ඔන්න තමන්ට يعني හැකියාවක් එනවා. තමන්ට ඕන තැනකට ක්ෂණිකව අවධානය යොමු කරන්න. එතනට යොමු කරාට පස්සේ අන්න හිත සම්පූර්ණයෙන් මෙතන එතන එතන ගංග වෙන ස්වභාවයක් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා පොඩ්ඩක් ওই පැත්තෙන් අපි දාගමු. එතකොට අපිට ආයේ තව ටිකක් يعني අරමුණු ටිකක් හම්බ වෙනවා විපස්සනාවක යෙදෙන්න. ඒතර ස්වාමීන් වහන්සේ අර හිස්තැනක වගේ ඉන්නකොට ද ඒක තමයි ඊට එන කලින් ඊට එන්න කලින් කියන්නේ ආනාපාන සතියෙන් කොච්චර විතර වෙලා ගියාට පස්සේද ඔය වගේ හිස්තැනක් වගේ හැදෙන්නේ අද ස්වාමීන් වහන්සේ විනාඩි 10ක් විතර යනකොට ඒ තත්ත්වේ වුණා හරි විනාඩි 10ක් ඉඳලා අර දේ කරන්න විනාඩි 10ක් හෝ ඊට පොඩ්ඩක් කලින් මේ කයට යොදන්න කය දැනෙන දේවල් බලන්න පටන් ගන්න. මොකද හුඟක් අපි අතන හිටියොත් එහෙම කයෙන් දෙයක් මතුවෙන්නෙත් නැහැ. මොකද කය සම්පූර්ණයෙන්ම පස්සද්ධියට යනවනේ සම්පූර්ණයෙන්ම සැහැල්ලු වෙලා යනවනේ. ඒකට දෙයක් අම් වෙන්නේත් නැහැ. මොකද මේ වෑයෙන් පොඩ්ඩක් අපේ නිරීක්ෂණයක් කරහා මේ ඕක කියන්නේ හිත යොමු වෙන පැත්ත හරි ලස්සනට පැහැදිලි වෙලා යනවා. සමහරවිට දැනටමත් ඒ කියන්නේ අපි නිවැරදි විපස්සනාවක් වැඩිලා තියෙන්නත් පුළුවන්. නමුත් එකක් අපි මේ කායික වශයෙන් දේවල් දැකලා ඒකෙන් හිත ක්‍රමානුකූලව වර්ධනය වෙනකොට අපිට තවත් විශ්වාසවන්තව ගමන යන්න පුළුවන්. ඒ ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙනම් මේ කියන්නේ ආනාපාන සතියෙන් විනාඩි 8ක් 7ක් 8ක් ඉඳලා ඊට පස්සේ කයේ දැනෙන දේවල් වලට හිත යොදමින් හොඳින් නිරීක්ෂණයක යෙදෙන්නයි තියෙන්නේ. හොඳයි. ඒ කියන්නේ කයේ දැනෙන දේවල් වලත් බලන්න Tamanට වැඩියෙන් දැනෙන තැනක් තෝරාගෙන එතෙන්ට හිත යොමු කරනවා. එතන දැනෙන්නේ මොකද්ද කියලා බලාගෙන ඉන්නවා. ආනාපානෙට හිත ගියොත් හිමීට ගෙනල්ලා ආයෙත් මේ අලුත් අරමුණේ තියන්න. දැන් කියන්නේ අරමුණ දැන් සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ආනාපානය නෙමෙයි දැන් ඊළඟට අරමුණ. අරමුණ ඇවිල්ලා මේ අලුතෙන් දැනෙන මේ අපිටම සංවේදනාවක් නැත්නම් වේදනාවක්, තද ගතියක්, උණුසුම් ගතියක් ඔය කොයි දේ වෙන්නත් පුළුවන්. ඒ සමිනස්. අවසරයි සයන්නාංශ මේ මම අද කමටහන් දෙන්නෙම හිටියේ දැන් දෙන්නම් වෙනවා මේ තත්යක් තියෙනින්ද මේ මම මේ දැන් භාවනා කරන්න මේ පටන් ගත්තම මේ වැරදිලා ඇස් වැගුණත් මේ හිත තැම්පත් වෙනවා. ඒ කියන්නේ දැන් මම සක්මන් කරනකොටත් මේ මේ අර පරියන්කේ වගේම මේ හිත තැම්පත් වෙන්න පටන් ගන්නවා. මම ඊට පස්සේ එimhe නැවතුණාද සක්මනේ නැවතිලා එimhe හිටියම හිතගෙන දැන් භාවනා කරන පරියන්කේ වෙන එක එහෙමම වෙනවා. රූප පේනේවා, හිතවිලි ඇවිල්ලා අනේවා ඔක්කොම බල බලා ඉන්නවා. හරි. මේ දැන් මේ Uh, එතකොට දැන් ඔබ වහන්සේ මට අර එදා කිව්වනේ මේ වේදනා කටුක වේදනා එනකොට පුළුවන් නම් ඒක වැය වෙන පැත්ත බලනට වඩා හොඳයි හිත දිහා බලන් ඉන්නේ කියලා. මම මේ මං කරේ වැය වෙන පැත්ත බලපු එකනේ. මම මම දැන් හිත දිහා බලන් ඉන්න පටන් ගත්තා. දැන් එතකොට මේ දැන් කලින් මේ කවදාවත් මේ කටුක වේදනා තියෙනකොට වෙන සිතවිලි එන්නේ නැහැ මුකුත් එන්නේ අරගෙන දාඩිය දාන්නේ බලන් ඉන්න එකනේ කරන්නේ දැන් සයන්නාස සිතවිලි එනවා යනවා රූපත් එනවා දැන් කලින් අර සමාධිය එන රූපත් ඒවත් එනවා යනවා ඒක බලපන්න හරි ආකර්ෂණීය ඒක හරි සැහැල්ලුයි දැන් මේ මේ මේ පරියන්කේ සයන්නාස මේ අර වම දකුණ කියනකට වඩා කියන්නේ මොකද මේ මෙනෙහි කරනට වඩා රොබාන්සිය කිව් විදියට වතුර තියා බලන්නේ නිකන් යනකොට මේ දැන් අඩි 5 යනකොට මේ මේ සමානට මතකත් නැහැ. මේ හුඟා තැම්පත් වෙනවා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි සවන්නාස මේ නිින්ද යන්නේ නැහනේ. මේ <laughs> මේ දැන් පෙරේදා මේ දැන් දැන් ඇස් ඇස් බැරිද වැහු ඇස් දෙක බැරිදලා වැහුණත් මේ භාවනාව පටන් ගන්නෙ මේ රූප පේනේවයි ඉතින් දැන් මම පෙරේද ඉතින් මම ඔහේ ඉතින් කමන්නේ දැන් බැරුවා නිදිය ගන්න නිදිය ගන්න දැන් මම අට අමාට වෙනවා නිදියන පොඩ්ඩක් වේලාසෙනින් මේ පහුදාට ලෑසින් උතර භාවනා කරන්න ඕනේ කියලා මේ පෙරේත දැන් භාවනාවත් එක්ක සටන් කරලා කොහොම හරි මම පෙරදිලා ඉතින් ඔහේ හිටියා ඊට පස්සේ අන්තිම නිින්ද ගිහින් තිබ්බා දැන් ඊයේ රෑ මං හිතුවා නෑ මම අද නිදිනවයි කියලා මම මේ නිදියන්නමයි try කරේ. රෑ 12 12යි බෑ නිදියන්න මේ. දැන් මට තාමත් නිදිමතයි. මේ මම මොකද මේකට කරන්න මේ නිින්ද යන්නේ නැති කරන්නේ <laughs> මට ඉතනස් වෙන්නේ නැද්ද වීර්යයයි සතියයි මේ සමාධිය දෙක වැඩි වෙන පාලනේ පාලනේ කරන්න කොහොමද ඒක තමයි ඒ කියන්නේ අපි ඔතන ඇඳට ගිහිල්ලා නිින්ද ගන්න නිදා ගන්න උත්සාහ කරන්නේ නිින්දයක් නෑ දැන් එහෙනම් පොඩ්ඩක් මේ පොඩ්ඩක් ඔය එළියට ඇවිල්ලා ගහක් කොළක් දිහා බලලා බොහොම ස්වාභාවිකව හිත සංසිඳෙන්න ඉඩ දෙන්න. ඒ නිසා පොඩ්ඩක් ඔය අපි තුමු වලාකුළු දිහා බලනවා, ගස් කොළන් දිහා බලනවා, ඈත හඳ දිහා හඳ තියෙනවා නම් ඒ දිහා බලනවා. පොඩ්ඩක් නේ හුලන් ටිකක් වැදිලා හරමේ පුළුවන් තරම් ස්වාභාවිකව හිත නිවෙන්න දෙන්න. මේ කියන්නේ අර අපි උත්සාහ කළා උත්සාහ කළා දැන් හිත නිකන් දඬු අඬුවට අල්ලලා තියෙන. දැන් ඉතින් ඒකේ ඒකෙම හිරලා ඉන්නවා මිසක් අර පැත්තට වැටෙන්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් විහාර මළුවේට හරි කොයි පැත්තට හරි ගිහිල්ලා චෝට්ටක් තනිවම විවේකයෙන් මේ කියන්නේ එකපාරට නිදාගන්න යන්නම එපා. මේ වෙනුවට නිකන් බොහොම සැහැල්ලුවෙන් සක්මනක කියලාත් නෙමෙයි නිකන් චුට්ටක් ඔහෙට යනවා මෙහෙට යනවා නිකන් අර හිත හිතට නිකන් නිකන් හරි නිදහසක්. එයාට කැමති කැමති තැන යන්න දෙනවා වගේ. ඒ කියන්නේ දැන් නිින්ද නැහැ කියලා මානසිකුත් නැහැ එම. ඒ කියන්නේ ඒක තමයි. ඒ කියන්නේ කොහොමත් ඒ කියන්නේ කොහොමත් හිත ඒ කියන්නේ නිින්ද නොගියයි කියලා දැන් ලොකු ගැටලුවක් නැහැ. මොකද දැන් අපි සාමාන්‍යයෙන් අපි හිතමු භාවනාවක් නොකරන කෙනෙක් නින්දෙන් තමයි එයාට අවශ්‍ය කරන මානසික මේ එකඟතාවයක් වෙන්න පුළුවන් මානසික සහනයක් ලැබෙන්නේ. නමුත් භාවනා කරන කෙනෙකුට ඒ කියන්නේ භාවනාව හරහා විශේෂයෙන් විපස්සනාව හරහා ඒ වමනා කරන මානසික සහනය ලැබෙන්න ගන්නවා. මොකද එයාට ඊළඟට අවශ්‍ය නැහැ හුඟා පැය ගණන් දෙස නිදා ගන්න අත්‍යවශ්‍ය නැහැ. මොකද එයා දවසේ වෙන විශේෂ ලොකු කටයුත්තක යෙදিলা මනසේ ලොකු ආතතියක් ගොඩ නැගුණේ නැත්තම් ලොකු ප්‍රශ්නකාරී වාතාවරණයක හිටියේ නැත්තම් එයාගේ හිත කොහොමද තියෙන්නේ සංසිඳිලා. ඊට පස්සේ ඒ වින්දකින් වෙන්න ඕන කාර්ය දවස පුරා සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා එයාට දැන් පය අටක් නිදා ගන්න ඕනේ කියන එකට යන්න ඕනේ නැහැ. මට තිබ්බ බය අර මේ පව්වදා භාවනා කරගන්න බැරි වෙයි කියලා නිකුත් නැත්නම් ඒ බයට තමයි මම කලින් යන්නේ පොඩ්ඩක් නිදිය ගන්න. නෑ දැන් එහෙම යන්නත් බෑ. ඒ කියන්නේ දැන් දැන් දැන් ක්‍රමානුකූලව යොමු වෙන්න තියෙන්නේ අපේ හිර කරලා මේ පය අටක් අනිවාර්යෙන් මම මේක කරන්න ඕනේ කියන මානසිකත්වයෙන් දැන් අයින් වෙන්න වෙනවා. ඒ වෙනුවට කොහොමද දැන් මේ භාවනාව කෙරෙන පැත්තේ වෙන්නේ. කෙරෙනවා කියන්නේ අපි සාමාන්‍යයෙන් ඔය භාවනාවේ අපි කතා කරන ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ මුලින් අපි භාවනා කරනවා. පස්සේ භාවනාව කෙරෙනවා. එන්නේ කෙරෙන පැත්තට තමයි හිත දැන් අපි යන්න තියෙන්නේ. දැන් තමන්ම මේ යන යන يعني හිත ලස්සන්ට මේ ගෙනියන විදිහට අපි පොඩ්ඩක් හැඩ ගැසෙන්න වෙනවා. එයා ඔන්න කැමති වෙලාවක එයා භාවනාවට නැඹුරු වෙනවා. අන්න ඒ වෙලාවට අපි භාවනා කරනවා. ඊළඟට එයාට දැන් ඇති වෙලා එයා නැගිටින්න ඕනේ කියන නෝ නැගිටිනවා. ඊළඟට සක්මනේ යෙදෙනවා. සක්මනේ ඇති වෙලා වෙන කියනකොට නම් ආයි පරයන්කට යනවා. දැන් එයා කියන විදිහට තමයි කියන්නේ. එයා කියලා කියන්නේ මෙතෙන්දී ඇත්තටම සතියේ ඉස්තරහාට ඇවිල්ලා පෙන්ලා දෙනවා. දැන් මේක දැන් අවශ්‍ය පමණට දැන් සංසිඳිලා තියෙනවා. දැන් යන්න පරයන්කට කියලා එයා සතියෙන් පෙන්ලා දෙනවා. ඊට පස්සේ සතියෙන් යනවා. මටත් එහෙම හිතුණා කලින් අපි තමයි භාවනාව පාලනය කළේ. දැන් දැන් භාවනාව අපිව පාලනය කරනවා. ඔව්. ඒ කියන්නේ සතිමත් භාවය දැන් ඉස්සරහට ආවහම සතියයි සම්පජඤ්ඤයයි ඉස්සරහට ඇවිල්ලා අපිට බොහොම පැහැදිලිව පෙන්ලා දෙනවා දැන් දැන් හිතේ తත්වය මොකද්ද? කියන්නේ අපි භාවනා කරන අතරෙදිත් එක්තරා අන්දමකින් ප්‍රත්‍යවේක්ෂාවක් කරලා බලන්න ඕනේ දැන් මොකද්ද හිතේ తත්වය? දැන් මොකද්ද හිතේ తත්වය කියලා නිකන් පොඩ්ඩක් ඇතුළට දිහා බලන ස්වභාවයක් තියෙනවා. හිත දිහාමනේ දැන් බලාගෙන යන්නේ. චිත්තානපසනාවෙම නේදෙන්නේ. එතකොට දැන් මේ කරගෙන ගිය භාවනාව හරහා දැන් මොකද්ද හිතේ தත්ත්වය? දැන් මොන මට්ටමකට හිත ඇවිල්ලා තියෙන්නේ කියලා චුට්ටක් නිකන් අර Taman තුලටම නැඹුරු වෙවි බලන ස්වභාවයක් තියෙන්න ඕනේ. එතකොට Tamanට තේරෙනවා නම් ඔන්න දැන් හිත සංසිඳලා තියෙන්නේ. දැන් හිත ටිකක් නිදහස් වෙලා තියෙන්නේ. දැන් ඔන්න ඉඳ ගන්න සුදුසුයි. ආහාර මේකට Tamanටම වැටහෙනවා නම් එතනට යන්න පුළුවන්. දැන් හරියටම අර පැයක්ම ඉඳලා යනවා කියන සංකල්පෙන් බැහැර වුණාට වරදක් නැහැ. එහෙම අවශ්‍ය නැහැ නේද? ඔව් එහෙම අවශ්‍ය නැහැ. ස්වනාද අර ඔබවන්සේ සක්මනේදී අර පත්‍ර දිහා බලන් මුකුත් මේ මිනේ කරන්න එපා කියලා යන්න කිව්වනේ. දැන් ඊට පස්සේ මේ අනවරෝ දැන් මේ මේ මේ පැතුර මේ නිකම් මේ ඒක නිකම් මේ මේ සමහරට මේ මේ ඒ කුඩින් ඡායාවක් යනවා වගේ හෙල්ලෙනවා වගේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක තමයි කියන්නේ අපිට කියන්නේ දැඩිව දැන් අරමුණු ග්‍රහණය කරන ස්වභාවයක් හිතේ නැහැ. ඒ වෙනුවට නිකන් අරමුණු බැහැර තියෙනවා හිත තමන්ගේ වාඩුවේ ඉන්නවා. එහෙම තත්ත්වයක් තියෙන්නේ. ඒකයි කියන්නේ මේ බුදුරජාන් වහන්සේ වේදනානුපස්සනාව සම්බන්ධයෙන් කියනවා සුඛං වේදනං වේදීයමානෝ විසංයුත්තෝ තං වේදේති. දුක්ඛං වේදනං වේදීයමානෝ විසංයුත්තෝ තං වේදේති. මේ විදිහට ඒ කියන්නේ සැප වේදනාවක් වුණත් ඒ වේදනාවෙන් අයින් වෙලා දැන් ඒක විඳ ගන්නවා. දුක් වේදනාවක් වුණත් දුක් වේදනාවෙන් අයින් වෙලා ඒ ස්වභාවය විඳ ගන්නවා. ඉතින් ඒකෙන් අයින් වෙලා කියන එකෙන් අදහස් වෙන්නේ දැන් අපි සාමාන්‍යයෙන් සැප වේදනාවක් නම් ඒක මගේ කරගෙන ඒක පුළුවන් තරම් පවත්වන්න උත්සාහත් වෙමින් ඒකේ ඇලිලා බැඳිලා ගැලිලා තමයි ඒකත් එක්ක ඉන්නේ. නමුත් දැන් ටික ටික එහෙම දෙයක් නැහැ. ඒක එහෙ තියෙනවා. හිත තියෙන්නේ Tamanට උමනා විදිහට. ඒ හිත ගිහිල්ලා ඒකත් එක්ක ඇලෙන්න ගැලෙන්න ගැටෙන්න යන්නේ නැහැ. අන්න ඒ ස්වභාවයට තමයි ටික ටික භවනාවෙන් මේ අපි එක්කගෙන යන්නේ. ඒ නිසා ඒ දේ වෙනවා නම් ඒ කියන්නේ හිත ප්‍රමාණිකෝල වර්ධනයක් වෙලා තියෙන්නේ. බුදුරජාන් වහන්සේ කියන මාර්ගයේ හිත ගමන් කරලා තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් ඔය සතිපට්ඨාන සංයුත්තේ තමයි මේ මං කියපු මේ මේ මේ මේ පාඩේ ආවේ එන්නේ. ඉතින් එතෙන්දී ඒ කියන්නේ අපි ක්‍රමානුකූලව විපස්සනාවක් වඩනවා නම් බුදුරජාන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය නැවත නැවත අවධාරණය කරන தත්වෙට හිතපත් වෙනවා. මේ සතිපට්ඨාන සූත්‍රයේ හැම මේ භාවනා කමඨහනකටම පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා අනිස්සිතෝච විහෙරති රචකින්චි ලෝකේ උපාදීති කියලා. ඒ කියන්නේ දැන් හිත ඉන්නවා මේ අරමුණු ඇසුරු නොකර අරමුණු තියෙනවා. අරමුණු නැත්තේ නැහැ. අරමුණු තියෙනවා දැන් එයාට තේරිලා මේ අරමුණුත් එක්ක ඇලිලා බැල්ලා ගැලිලා ඉන්නවා කියන එක මහා වදයක්. මහා කරදරයක්. ඒ වෙනුවට බලනවා යා මේ අරමුණු වලින් ස්වාධීනව ඉන්න. ඒ උපාදාන නොකර ඉන්න. ලෝකේ විවිධාකාර දේවල් තියෙනවා රූප තියෙනවා සද්ද තියෙනවා নানা ප්‍රකාර දේවල් තියෙනවා ඒවා කොහොමද දැන් මේ ලෝකේ අතීතාන් දේවල් උපාදාන නොකර ඉන්න අන්න හිත පුරුදු වෙනවා එතෙන්ට තමයි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මේ ඕනම සතිපට්ඨානයේ පුරා තියෙන විවිධාකාර මේ කමඨහන් වර්ධනය කරන්න වර්ධනය කරන්න භාවනාව ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න විපස්සනාවේදී අන්නේ ශක්තිය ලැබෙනවා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ කියනවා දැන් ඒක තමයි අන්තිමට අන්තිමටම නෙමෙයි ඉතින්. ඒක තමයි ගෙනල්ලා මේ භාවනාවෙන් අපිව අතරින තැන. ඊට පස්සේ ඉතින් ඒ එතන භාවිතා කරමින් තව තව ඉතින් කෙලස් කෙලස් දුරු කිරීම කියන්නේ කෙලස් ප්‍රහාණයට තව තව උත්සාහත් වෙන්න තියෙන්නේ. හොඳයි. දරුවන් සන්නයි. හොඳයි මම හිතන්නේ අද අපි පැයකුත් විනාඩි 20ක වගේ කාලයක් ධර්ම සාකච්ඡායේ නිරත වෙලා තියෙනවා. ඉතින් මේ පිංතුන් ධර්ම දේශනාවකටත් සවන් දුන්නා. උතුම් වූ සීලයක් සමාදන් වෙලා බොහොම වීරයවන්තව තමන්ගේ බණ භාවනා කටයුතු වල නිරත වුණා. මේ අන්දමින් අපි අද දවස පුරා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මේ පරලොව ගියා වූ සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම් තාක් අසරණ සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් උතුම් වූ නිවන් සුවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.